ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 58 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසට සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ. පැය වශයෙන් කල්පනා කරනවා අපි ධර්ම දේශනා කරන පැයටයි එළඹිලා තියෙන්නේ. සියලුම දෙනා ඒ සඳහා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු සතෝ හෝති ද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං තීති ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච ဒုတိယ ගේලඤ්ඤ සූත්‍රය අපි ඊයේත් ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඒ වගේම අපි මතක් කරගත්තා මේ සර්වඥ දේශිත සූත්‍රයම තේමා කරගෙන මේ වැඩමුළුවට දේශනාවලියට දවසින් දවස මාත්‍රිකා උපයාසපයා ගන්න බව. යනු අද ඔක්තෝබර් 11 වෙනිදා වෙනකොට දෙවෙනි දේශනාව දේශනාවලියේ අදත් ඉස්සරහින් තියාගත්තේ ඒ ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රයලා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන වේදිච්ච ශ්‍රී මුක පාඨය. පාලි පාඨය. ගතංච භික්ඛවේ භික්ඛු සතෝ හෝති මහණෙනි භික්ෂුවක් කෙසේනම් සතිමත් වෙයිද එළඹ සිටි සිහිය ඇති කරගනියද කියන මේ ਸਰවචනාසිකේ ප්‍රශ්නේ. ඒකටම ਸਰවචනාසිකම උත්තරේ තමයි ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසක්. යමෙක්ට මේ සර්වඥ අදහස වෙන විදිහට කියනවා නම් අයං හෝ අම්හා කං අනුශාසනී කියලා සර්වඥාන්සේ කියන මානිනී මේ ඔබට මගේ අනුශාසනාවයි කියලා සතිපත් වෙන්නේ කියලා සර්වඥාන්සේ විස්තර කරාට පස්සේ ඒ අනුශාසනාව විමුදෙන් ඉසමුතුනින් පිළිගන්නා වූ යම්කිසි භික්ෂුවක් භික්ෂුණියක් සාමණේරයෙක් සාමණේරියක් සික්කමානාවක් භික්ෂු උපාසක උපාසිකාවක් කෙසේනම් මේ වචනය ක්‍රියාවක් කරන්නේද කියන ප්‍රශ්නේ අහුවොත් ඒකට සරුවෙන් පිළිතුර තමයි ඉද බික්ක වේ බික්කෝ කායේ කායනුපස්සේ විහෙරති මෙහි මේ ඉද කියන මෙහිලා කියන වචනේ සාමාන්‍යයෙන් අටුවාචාරින් වාසලා විස්තර කරන්නේ මේ බුද්ධ ශාසනය කියලා. මේ බුද්ධ ශාසනයේලා භික්ෂුවක් බුදුරජාණන් ආමන්ත්‍රණය කරන භික්ෂුව කියලා උපදේශය දෙන්නේ භික්ෂුවකට ඒකෙන් අදහස් කරන්නේ අර සිවණක් පිළිසිතමයි කායේ කායං පස්සේ විහෙරති මේ තමන් මේ පව් කරන පින් කරන කොයි දෙයකටත් මුල් කරගන්නා වූ එහෙම නැත්නම් මේ මමයේ කියාගන්නත් මුල් කරගන්නා වූ සක්කාය දිට්ඨි නැති කරගැනීමටත් මුල් කරගන්නා වූ මේ කයේ කය අනුව බලන සුළුව වාසය කරයි. ඉතින් අපි ඊ වෙලා ගත්තා මේ කයෙහි කයානුව බලන සුළුව නැතිව වාසය කරනකොට මොනතරම් විවිධ විසම ක්‍රම තියනවද Tamange ශරීරය ගැන වරදොල වටහා ගන්න. ඒව අනන්තයි අප්‍රමාණයි. නමුත් කයෙහි කයානුව බලන සුළු ක්‍රම එකයි. ඇති ඇති දැකීම කියලා අපිට කියන්න පුළුවන් යථාභූත ඥාන දර්ශනය කියලා. කයෙහි කයානුව බලන සුළු වාසය කරයි ආතාපි සම්පජානෝ සතිමා එහෙම බැලීම ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ ප්‍රයත්නයක් කරන්න ඕන. ඒ ප්‍රයත්නය අපේ ශාසනය හඳුනන්නේ වීර්ය චෛතසිකයේ වශයෙන්. අපේ ශරීරය අපිට එහෙම කයේ කයානෝ බලන සුළුව දකින්න ප්‍රියමනාප දෙයක් නෙමෙයි. ආරාධනා පූර්වක දෙයක් නෙමෙයි. ඒක අප්‍රිය අමනාප දෙයක්. අපිට මේ කයේ කයානෝ බලන සුළු නැතුව ගත කරන්න නම් ප්‍රියයි. මේකයි අර කියපු විදිහට මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ වාසියෙන් බලන්න නම් අපි හතිම ප්‍රියයි එකට. නමුත් කයේ කයano බනසල වාසය කරන කියන මේ ਸਰවඥ උපදේශය අනුව බලන්න ගිය ගමන් මේ කයේ මොනව බලන්නේ? අනිත් එක කයේ කයano බලනකොට කියා පාන දෙයක් නැහැ. කියන්න කියන්න ක්‍රමයකුත් නැහැ. ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. හැම කෙනාටම Taman tamanගේ කය අනුව බලන්න පුළුවන් දෙන්නේ එකතු වෙලා මගේ කය දිහා බලනකොට මට මෙහෙමයි අත්දකින්න පුළුවන් වෙන්නේ මට මෙහෙමයි පේන්න පුළුවන් වෙන්නේ කිව්වොත් රාග නිස්විතයි කියන්න පුළුවන් නම් මාන නිස්විතයි කියන්න පුළුවන් නම් ආත්ම දෘෂ්ටි නිස්විතයි තණ්හා මාන දෘෂ්ටියට නිස්විතවන කය ගැන කතා කරන්නේ යම් වෙලාවක තණ්හා මාන දෘෂ්ටියෙන් නිස්විත නැතුව අනිශ්චිතව නිස්සරණ අධ්‍යාසයෙන් මේ කය මෙහෙමයි කියලා කියන්න වචනක් නැහැ ව්‍යාකරණක් නැහැ භාෂාවකුත් නැහැ හැබැයි අත්දකින්න පුළුවන් ආන්නේ අත්දැකීම සඳහා ස්වභාවයෙන් හිත නැඹුරු වෙන්නේ කාටවත් ස්වභාවයෙන් තියා සර්වචනාසේ නමක් ලෝකෙ ඉපදිලා තමන්වාසී උපදේශ වශයෙන් කියා පෑවත් ඒක පිළිගත්තත් කුසල ඡන්දේ පහළ වුණා කය කයano බලන්න ගිය ගමන් පේන්න පටන් ගන්නවත් එකම නීරසකම පහළ වෙනවා. එපාකම පහළ වෙනවා. කම්මැලිකම පහළ වෙනවා. අන්නේ කුසීතකම, අන්නේ කරන හීන විරිය, අන්නේ කරන බුබ්බඩ ගතිය, අන්නේ කියන පසුබාන ගතිය, සංගවි ගන්න ගතිය, ලීන වෙන ගතිය කපාගෙන යන්න අවශ්‍ය ශක්තියට අපි කියනවා ආතාපි කියලා. කෙලස් තවන වීරිය, කෙලස් තවන තාපේ කියලා. ඒක නැති කෙනා කම්මැලියා කුසීතයා බුබ්බඩයා එහෙම නැත්නම් හිත සංගිවි ගත එක්කන එහෙම කෙනෙකුට කැඳක් හඳවත් උපයන්න හම් වෙන්නේ යම් තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න නම් ආධ්‍යාත්මික ජීවිත විශේෂයෙන්ම මේ තව කැලෙස් තවන බැග ඇතිව මේ වීර්ය අවශ්‍යයි මේක සර්වචනාංශේ සඳහන් කරන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා මගේ ලේ මස් දිවිලෙන්නේ වියලේවා ඇට සම් ඉතුරු වෙන්නේ ඉතුරු වේවා යම් අධ්‍යාශයක් වෙනුවෙන් මම ගීතිය අතෑරියානම් මේ ප්‍රයත්නය පටන් ගත්තනම් ඒ ප්‍රයත්නයටපත් නොවි මම මේ වීර්ය බිම තියන්නේ නැහැ කියන ඒ සතර සම්‍යක් ප්‍රධාන මේකට කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නෙවෙයි සතර චතුරංග සමන්නාගත වීර්ය කියලා අන්නේ වගේ ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි මේ කයේ කයනුව බලන්න එහෙම නැති වුණොත් භාවනා කරන්න ආවට පස්සේ කවදාකවත් නැති විදිහට නිින්ද යන්න පටන් ගන්නවා. සක්මනේත් නිින්ද යනවා. පර්යංකෙත් නිින්ද යනවා. නිින්ද යන්නේ නැති ලෙඩක් තියෙනවනේ ඕන කෙනෙකුට ගන්න පොඩ්ඩක් භාවනා කරන්න කියලා ලෙඩේ සනීප වෙනවා. ඒ ධර්මතම මේ කයේ කයනෝ බලන්න කිය ගමන් හිත පස්ස ගන්නවා. හිත කුසීත වෙනවා. හිත සැඟවි ගන්නවා. ඒ නිසා එහෙම නැතුව කොඩිය ගත්ත කොඩිය අතට අරගෙන ජයසක්ඛණ්ඩ පිඹිමින් ඉදිරියට යන යෝගාවචරයකට අත්‍යවශ්‍යම අංගය තමයි මේ ආතාප කියන දන්තාප කියන වීර්ය මේක සරුවච්චන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල 37ක් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක සටහන් කරලා තියෙනවා වෙන කිසිම චෛතසිකයක් ඒ වගේ බෝධිපාක්ෂික ධර්මවල නැවත නැවත කියන්නේ නැහැ සතිය අටවලක සඳහන් වෙලා තියෙනවා ඒ සතිය කෙලින් කරගෙන ඉන්න වැටෙන්නේ නැතු වෙන්න ඉන්න ගත්ත ශක්තිය ඉදිරියට අරගෙන යන්න මේ ආතාප වීර්ය පුදුම විදිහට උදව් කරනවා. ඒ නිසා සර්වචන් වහන්සේ සරුණාංශයේ තියෙන මේ ගත්ත ධූරය විමනත බල යන ගතියට පුදුම විදිහට වීර්යවන්තයන්ට ධෛර්ය වෙන විදිහේ වචන ප්‍රකාශන උද්දృత පාඨ ආප්ත උපදේශ ගොඩක් සඳහන් කරලා තියෙනවා විරියවතෝපන බික්කවේ කිං නාම සිජ්ජති කිං නාමෙන් සිජ්ජති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා මහන්නේ වීර්යවන්තයාට මොකද්ද විනිවිද යන්න බැරි වීර්යවන්තයා එක සැරකින් අතහරින්නේ නැහැ ගියා හැප්පුණා වැටුණා ආයෙ පස්සට ආව ආයෙ ගියා හැප්පුණා වැටුණා ආයෙ පස්සට ගියා හැප්පුණා වැටුණා ඉහිල ගිහලා කවදා හරි විනිවිදිනවා විනිවිදිනවා එනිසා මේ ආතාප වීර්ය මධිකම යෝගාවචරකමට වස්සවිලි ලැජ්ජාව. ඒක අපි තරම් නොවන සත්‍යකටපත් කරනවා. හිටගෙන නිදි කිරවනවා. ඉඳගෙන නිදිනවා. බුදු වෙඤ්ඤම් කියලා හිතාන ඉන්නේ අන්තර බුදින එකයි සිද්ධ වෙන්නේ. ශානියම් භාවනා කරන්න ගිය උංග දෙනෙකුට ඕක සිද්ධ වෙනවා. කැසපට ගහගෙන ධර්මන්ටි ගහගෙන වාඩි වෙන අද දෙඤ්ඤම් කියලා. දෙඤ්ඤම් තමයි ටික වෙලා කරනකොට ළඟ ඉන්න මනුස්සයට එනව කරවනවා. මේක භාවනාවත් එක්ක අනිවාර්ය අංගයක්. ඒකයි මේ සර්වඥාන්සේ ලක්තැනම ආතාපි කියන වචනේ සඳහන් කරන්නේ. ඒ නිසා නිින්ද ගියාට එච්ච ලැජ්ජ වෙන්නපා. වැඩි යනවා. වැඩි යනවා තමයි නිින්ද එන්නේ. ඒ නිසා මම කියන්නේ මේ නිින්දට ආරාධනා කරන්න නෙමෙයි මම මේ කියන්නේ අපි ඔය හිතාගෙන ගියාට ඔය හිතන තරක් නිින්ද ලේසි නෑ ඉක්මවනවා කියන එක. අපිට ගොඩක් උපක්‍රම කතා කරන්න වෙයි. ගොඩක් උපක්‍රම ධර්මචර්යච අපිට කියලා දීලා තිනවා. ගොඩක් උපක්‍රම මේ අත දැන්නමත් ගන්න. කෙසේ නමුත් ඒ සියලු උපක්‍රම මේ ආතාප කියන වචනයට ඇතුල් වෙනවා. ආතාපි සම්පජානෝ සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ පරිහාකේ අපි සියලු වැඩ බහා තබලා අත පිට අතක් තියාගෙන ඒ සඳහාම ඊදිලා ගත කරනකොට අපි කියන එක ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා. සක්මන් කරන්න ගියාම හිතගෙන සීල වැඩ බහා තබලා අත් දෙකට මොනවාක්වත් ගන්න නැතුව සම්බරව හිතගෙන තමන් හිතගෙන ඉන්න ඉරියව්වට හිත යොදපුවාම කියනවා හිතගෙන ඉන්න ඉරියව්ව කියලා. ඊට පස්සේ ඇවිදිනවා. ඒක තවත් ඒ වගේම වැදගත් හතර ඉරියව්වෙන් එකක්. ඊට පස්සේ අපි සැතපෙනවා හොවිනවා. ඔන්න හතරෙන් තොරව හතරෙන් පරිබාහිරව ඉරියව් අතරමැද ගොඩාක් සම්දිස්ථාන තියෙනවා. අන්නේ සියලු ඉරියාපත සම්දිවලට සම්පජඤ්ඤ කියලා කියනවා. ඒ නිසා අපි පර්යංකේ ඉඳගෙන භාවනා කරන එක විතරක් නෙවෙයි පර්යංකේ ඉඳලා නැගිටින වෙලාවෙදී කොහොමද ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත ගන්න මට්ටමට මාරු වෙන්නේ. එතකොට හිතගෙන ඉන්න ඉරියව්ව ඉඳලා සක්මන් කරන ඉරියව්වට කොහොමද මාරු වෙන්නේ? සක්මනේ යහපැත්තට යන ඉරියව්ව කොහොමද හැරෙනකොට මාරු වෙන්නේ? ඊට පස්සේ ඇවිල්ලා ඇලක්කාවට කියලා තමයි නිදා ගන්නකොට කොහොමද මාරු වෙන්නේ කිව්වහම මේ හතර මහ ඉරියව් අතර මැද 84000ක් ශරීරයේ ආසන තියෙනවා. ඒකට යෝගාසන කියලා කියන්නේ ඉඳගෙන ඉන්න එකත් එක යෝගාසනයක්, හිටගෙන ඉන්න එකත් එක යෝගාසනයක්, ඇවිදීමත් එක යෝගාසනයක්, පැත්ත වැටලා ඉන්න එකත් යෝගාසනයක් වට හතර මහා ආසන. ඒව අතර මැද යෝගාසන 84000ක් තියෙනවා. යෝග ව්‍යාපාරය කරන කෙනෙක් දන්නවා 84ක් ප්‍රධාන ඉරියව් අඳුරගෙන තියෙනවා හත යෝගවල. ඒ 80 84 එක එකකට හේවණලි 1000ක් තියෙනවා. ශිව දෙවියෝ ඒ 1000ම පෙන්නන 84000ක් ඉරියව් තියෙනවා. ඒ හතර මහා ඉරියව් වලින් තොර අනිකුත් කුඩා අනුකුඩා ඉරියාපත සහ ඉරියාපත සංදි වලදී සතිය පැවැත්වීමට සම්පජන්‍ය කියලා කියනවා. මේ සූත්‍රය ඉස්සරහට අපට ඒක හම්බ වෙනවා. මොකද සර්වචනාංශයේ මේ උද්දෘත පාඨයේ තියෙන්නේ සතෝ බික්ක වේ බික්කෝ සම්පජානෝ. කාලං ආගමියාත. මානි නැත්නම් භාවනා කරන යෝගාවචරය පිරිසට කියනවා සතියෙන් සම්පජඤ්ඤයෙන් එනේන චිත්තක්ෂණයට ලැස් වෙන්නේ කියලා. සතියෙන් ලැස් වීම ගැන තමයි අපි මේ ඉස්සල්ලා විවරණයක් දෙන්න හදන්නේ. ඒ විවරණය තුල සම්පජාන කියන වචනේ තියෙනවා. සර්වචනංශ මේ සම්පජාන්‍ය කියන වචනේට වෙනමම විවරණයකුත් තියෙනවා මේ සූත්‍රේ. ඒක අපි ඉස්සරහට හම්බ වෙයි. ඒ නිසා ආතාපි සම්පජානෝ සතිමා. විචුවක්, විචුණ්‍යක්, සාමනීරයක්, සාමනීරෙක්, සික්කමානාවක්, උපාසිකාවක්, උපාසකෙක් කියන මේ පස්ස හදමියන් නැත්නම් අපි සාමාන්‍ය කියන භික්ෂු වික්ෂුණීන් පාස්ක පාස්කක් ඉන්න සතර මේ පිටිස විශ්ින් කල යුතු කාරණාව සතිය සම්පජන්යෙන් ඉඳ ගියාම අවශ්‍ය කරන ගුණ තුනක් තමයි තාපේ තියෙන්න ඕනේ, තකලස් තවන වැරැති වීර්යය තියෙන්න ඕනේ. ඒ වගේම සම්පජන්යය කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් විතරක් නෙවෙයි ඒකේ නැගිටින හැටි නැගිටලා සක්මන්ට යන හැටි, සක්මන ගිහලා නිදා ගන්න හැටි, නිින්දෙන් නැගිටින හැටි, ඊට පස්සේ ආවිලා ආය වාඩි වෙන හැටි සෑම ඉරියාපත සංදීපදීම කුඩා අණු කුඩා ඉරියාපත සංදීපදීම ඒ පවත්තන සතිය තම සම්පජන්‍ය කියලා කියනවා. ඊට අමතරව මේ සම්පජාන කියන වචනයට අටුවාචාර්යන් වහන්සේලා අර්ථ සම්බන්ධ කරනවා එකක් තමයි මේ අණු කුඩා කුඩා අණු කුඩා ඉරියාපත පිළිබඳ සතිය එකක් ඒක මේ සූත්‍රයේ වර්ගීකරණ නාමකරණේ නාමකරණයක් වෙනවා ඉස්සරහට. එහෙම නැත්නම් කියනවා මේ සම්පජාන කියලා කියන්නේ ඥාණයට කියන නමක්. ඒ ඥාණයට උපසර්ග පද දෙකක් සම් සාප කියන උපසර්ග පද දෙක තියෙන සම්පජාඥාන සම්පජාන සම්පජාඤ්ඤ වෙලා. ඒතර ඥාණය සංකේතයෙන් සඳහන් කරනවා නිකන් සාමාන්‍ය බෞද්ධ භාවය දැන ගැනීම සඳහා ඥානයකට සංජාන කියන වෙන්න නම් සංකීර්ණ පදයට අර්ථ තුනක් තියෙනවා සංකයන්නේ ස්වයං කියන අර්ථය. මේ කවුරුත් කියප ගන්න ණයට අරගෙන කටපාඩම් කරලා ඉගෙන ගන්න එකක් නෙවෙයි සම්පජඤ්ඤය කියලා කියන්නේ තමා විසින්ම. අනිත් එක සංකීර්ණකේ අර්ථය තියෙනවා සම්පූර්ණ කියනකොට ගන්න යමක් පුංචකින් පටන් අරගෙන ඒකම නැවත නැවත කිරීමෙන් අංග සම්පූර්ණ වීම දක්වා පරිපූර්ණ ඥානයක් දක්වා වැඩෙන ගතියටස් පුංචකින් පටන් ගන්න සියල්ල කෙරෙහි පවතින ඥානයට සම්පජන්‍ය කියනවා. අනිත් එක ඍජු අත්දැකීම. ඊයේ එක්කුත් නෙවෙයි හෙට එක්කුත් නෙවෙයි වෙන තැනක එක්කුත් නෙවෙයි කාගවත් එක්කුත් නෙවෙයි. Tamange අස්පනා අපිට කියන අර්ථයක් තියෙනවා. ඒක නිසා කුඩා අනුකුඩා ඉරියාපත සංදිවලදී කෙනෙකුට සතිමත් වෙන්න ඕනේ නම් එයා දැනගන්න ඕනේ සතිමත් වීමෙන් ලැබෙන අත්දැකීම සතිමත් වීමෙන් ලැබෙන අත්විඳීම ඒ අනුභූතිය කාගෙන්වත් ණයට ගත එකක් වෙන්න බෑ. ඊයේ එකක් වෙන්නත් බෑ. හෙට එකක් වෙන්නත් බෑ. වෙන තැනක වෙන කෙනෙක් කියපු එකක් වෙන්නත් බෑ. අස්පනා අපිට තමන් කරන තමා විසින්ම අත්දකින්න ලද ක්‍රමයෙන් අංග සම්පූර්ණත්වයට යන වැඩ පිළිවෙලකට සම්පජාන කියලා කියනවා. ඒකෙත් පයන්නෙන් අදහස් කරන ප්‍රකර්ෂ කියන අදහස කියන එක තමයි අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ ප්‍රකාශ කියලා කියන්නේ වසංගීමක් නෑ අස්පනාවිට ප්‍රසිද්ධව පේනවා මම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න හැටි මට අස්පනාවිට මටම පේනවා ඒක ඉස්සලා ඉස්සලා මේක නුහුරුණු පුරුෂ දෙයක් විදිහට උනාට එන්නේ එන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න ඒ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණය පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා සන්තුෂ්ටි කරගතියක් එන්න පටන් ගන්නවා. සම්පත්‍ති කරගතියක් එන්න පටන් ගන්නවා. ඉස්ලාමික නුහුරුණු පුරුදු ගතියක් තියෙන්නේ. ඒ නුහුරුණු පුරුදු ගතිය, කෝඩු ගතිය, කෝල ගතිය තියෙනකන් සම්පජඤ්ඤ වෙන්නේ. සම්පජඤ්ඤ වෙන්නේ ඉඳගත්තට පස්සේ අම්මගේ ඩොක්කට ගිය පොඩි එකට වගේ පැලසට රිංගගත්ත මුව පුට වගේ සම්පූර්ණ ආරක්ෂා සහිත පිටිච්ච ගතියක් එනවා. ඒ වර්තමාන මොහොතේ අත්පනා අපිට සිද්ධ වෙනවා. ඒකවල එක සම්පජඤ්ඤ කියලා කියනවා. ඒ වගේම මේ ඇතිවෙච්ච ඥානෙ මොන තාලෙන්වත් විස්තර කරන්නත් බෑ. මේ චිත්තක්ෂණයක ඊගා චිත්තක්ෂණයට ගෙනියන්නත් බෑ. ඒක ඒ මුස්සගෙන යන පුළ එකක් නෙමෙයි. ඒක එතන එතන පහළ වෙන එකක්. එතින් අවදි වෙන්න පුළුවන්. ඒකට ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. ඒ ඒ චිත්තක්ෂණයකට අවදි වෙන්න පුළුවන්. යම් කෙනෙක් එවැනි අවදි වීමක් තියේදී අතීතය ගැන හිතනවා නම් අනාගතය ගැන හිතනවා නම් වෙන තැනක් ගැන හිතනවා නම් වෙන කෙනෙක් ගැන හිතනවා නම් ඒකට කෙලස් කියයි. ඒකට මාරපාක්ෂිකයි කියලා කියයි. ප්‍රපංචකරණය කියලා කියයි. අන්‍ය විහිිත බව කියලා කියනවා. සීවිකල් බව කියයි. පෘථග්ජන බව කියයි. එහෙම නැත්නම් උම්මත්තකයි කියලා කියයි. මේ සම්පජඤ්ඤේ නැති හැම වෙලාවකම අපි කො උම්මත්තකයි එහෙම නැත්නම් අපි කෙලස් වලට යට වෙලා මාරේ කොට යට වෙලා තමන්න තමන් අහිමි කර රසවත් වෙන්න පුළුවන් මෙන්න මේව තමයි අපි සංසාරයෙන් ගත කරලා තියෙන්නේ ඉතින් ඒසා විශාල කෙලස් කන්දක් ඒවට කියන්නේ මෝහ පටල කියලා ඒහා විශාල විශාල මෝහ පටල ගොඩකින් යට වෙච්චි අපි මේ නරපණු එක චිත්තක්ෂණයකට සම්පජඤ්ඤයටපත් වෙනවා කියලා කියන්නේ අර සංසාරගතව ආත්මගතව ගෙනාවු කෙලෙස් සියල්ලම බිඳලා දාන බිඳලා ඒ චිත්තක්ෂණේ අස්පනා අපිට දැනගන්නවා මම මේ චිත්තක්ෂණේ දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීම තුල රාගය නැහැ මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීම තුල මෝහය නැහැ මේ ඉඳ ගැනීම තුල ඉඳ ගැනීම දැන ගැනීම තුල ද්වේෂය නැහැ මේ ඉඳ ගැනීම දැන ගැනීම කාටවත් නිර්වචනය කරන්න බෑ ප්‍රපංච කරන්න බෑ වචෙන් දාන්න බෑ ඒකේ නිසා දඹරත්තරණක් වාගේ චූඩමාණික්යක් වාගේ මණිකක් වාගේ අන්නේ සම්පජඤ්ඤය පටන් ගන්න කිසිම යෝගාවචරයක් ගාව නැහැ යෝගාවචර ඊට වැඩි හිතාන්නේ නිවන ගැන ධර්මය ගැන විනය ගැන සීලය ගැන බුදුන් ගැන ධර්මයේ සංඥා ගැන මා අමෝතු දේවල් නමුත් මේ ත්‍රිවිධ රත්‍ය සීලයක් කියලා කියන්නේ ඒක උත්කෘෂ්ඨම ඵලය තමයි සතිය සම්පජාඤ්ඤය. සතිය සම්පජාඤ්ඤය ආවට පස්සේ ගොළු වෙන එකයි. අපි මෙතක පොත්වල මොනවද කියෙව්වේ? අපිට ගුරුවරු අපිට මොනවද උගන්වලා තියෙන්නේ? අපි තාම වැදගත් දේ විදිහට ඔළුවේ තියාගෙන කිය මොනවද? ඒවා තියෙන තාකල් කෙලෙස්. යම් වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්නකොට සම්පජඤ්ඤය එනකොට පොත්වල තියෙන දේවල් මතක් වුණොත් මෙතෙන්ද හිත ගන්න බෑ. ගුරුවරු කිව්ලා දුන්නා අතවල් දේ උතුම් කියලා හිතුනොත් සම්පජඤ්ඤය නෑ. මේක ගෙනියලා මම මගේ ආදරවන්තයෙකුට දෙන්න ඕනේ මගේ දුවාට පුතාට දෙන්න ඕනේ කිව්ව සම්පජන්න්නේ නැහැ. ඒක ඒගොල්ලෝ උපයන්න ඕනේ තමන් විසින් උපයන්න. ඒ නිසා ආතාපි සම්පජානෝ සතිමා කියන එක නැතුව පටන් ගන්නතර කිසි දෝෂයක් නැහැ. හැබැයි හොඳ දෘෂ්ටියක් හොඳ යෝනිසමංස්කාරයක් තියෙන්න ඕනේ මේ භාවනා කරනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ කෙලස් කැපිලා මේ සතියේ සම්පජඤ්ඤයට එළඹ වාසය කරනකොට ඔක්කොමලා එක විදිය සුද්ධියක් තමයි ලබන්නේ. ඔක්කොමලා ඉන්නේ එකම ලක්ක පොඩක. ඔක්කොමලා ඉන්නේ කොළ කෙලස් කොටක. කෙලස් කැපි කැපි කැපි කැපි යනකොට එකම පාර කියන්නේ ඒකයි මේ සර්වචන් වහන්සේට මේ උන්වහන්සේකට විශ්වාස කරන සියලු ශ්‍රාවකයන්ට එක වාක්‍යයකින් මේ වචනේ sannivedanaya කරන්න පුළුවන් වෙන්නේ මේකේ කෙලස් ඇතින් අපි විවිධ වුණාට කෙලස් කැපිලා යොරනාට පස්සේ අපි සියල්ලම සමානයි කෙලස් කැපෙන මාර්ගය සමානයි ඒකේ පොඩි පොඩි වෙනස්කම් වර්ගයක් තියෙනවා මුලදි මුලදී අන්තිමට යනකොට සමාන ඒ නිසා සර්වඥාන්සේ මේ කතා කරන්නේ කෙලෙස් කපපු කෙනෙක්ගේ පැත්තක ඉඳලා කෙලෙස් සහිත කෙනෙකුට කරුණාවෙන් කියලා දෙනවා උඹලගේ කෙලෙස් තියෙනවා ඒකන බය වෙන්න එපා මම ඔහොපටල කොටක් තියෙනවා ඒක කපන්න බය වෙලා බෑ අසගහලා බෑ කෙලෙස් තවන වැර තියෙනවා සම්පජඤ්ඤය තියෙනවා සතිය තියෙනෝනේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසා. ඒ වගේම බාහිර ලෝකයක් එක්ක අපි වැඩ කරනකොට විවිධ වගකීම්, විවිධ යුතුයකම්, විවිධ භාර, ධූර සහිත වැඩ කරනකොට ඒ කෙනා ළඟ සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ කිසිම ගනුදෙනුවකින් කිසිම දෙබසකින් කිසිම ක්‍රියාවකින් අවිජ්ජා දෝමනස කියන දැඩි ලෝභය සහ අනු නුරුස්නා දේවල් අඩු වෙන ගතියක්. ඒවා පිළිබඳ විනයන කරන ගතියක් තියෙනවා. මොකද අපිට මේ පරියන්කේ දවසම ගත කරන්න බෑ. ශක්මනේ දවසම ගත කරන්න බෑ. අපිට අනිවාර්යයෙන්ම කෑම ටිකක් ඕන. අපිට අනිවාර්යයෙන්ම නිවේශනයක් අවශ්‍යයි. ලියක්. අපිට අවශ්‍ය නිදා ගන්න අවශ්‍යයි. බෙහෙත් ටිකක් අවශ්‍යයි. ඒක කරනකොට අපිට අනිවාර්යයෙන් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. අන්නේ ගනුදෙනු කරනකොට මේ ආතාපි සම්පජානෝ සතිමා කියන මේ මූලධර්මයේ මුල් කරගෙන යනවනම් ඒ කරන කිසිම ගනුදෙනුවකින් අල්ලාප සල්ලාපයකින් දෙබසකින් දැඩි ලෝභය ප්‍රකාශ වෙනවනම් ඊගාට ගිල්ල වාඩි වුණාට පස්සේ වෙන නඩුවක් ඔලුවට එනවා පාඩි වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔළුවෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ භාවනාවට. ඒ නිසා අපි ගනුදෙනුවක් කරනකොට බලන්න අපිට නැතුව බෑ. අපිට හිඟන්න වෙනවා යාප්පු වෙන්න වෙනවා ඒ යාප්පුවේදී ගන්න දේ ඉල්ලන දේ ප්‍රයෝජනේ සලකලා විතරක් ඉල්ලන්න ඕනේ කවදාකවත් සුඛෝභෝගීත්වයේ සඳහා හෝ පාරිභෝගිකත්වයේ දනවන දේවල් කරන්න ගියොත් දෙන මනුෂයා දෙන්නේ සතුටින් නෙවෙයි දෙන මනුෂයා දෙන්නේ මෙයාට කොච්චර දුන්නත් නැහැ කියලා ඒ නිසා පුංචි කතාවක් ඔය රේරුකාණ චන්ද්‍රේම ස්වාමීන්ගේ පොතේ සඳහන් කරලා තියෙනවා අම්ම කෙනෙක් තමගේ පුංචි හාමුදුරුවන්ට වස්වසවලා හාමුදුරුවන්ට කැවුම් තුනක් උයාගෙන යනවා. කැවුම් තුනක් ගන්න ගිහිල්ලා පොඩි හාමුදුරුවන්ට හරි සතුටුයි. අම්මා කැවුම් උයාගෙන ඇවිල්ලා ඊට පස්සේ කැවුමක් දීලා බලනවා ආරක කටේ කියලා පෙරි පෙරි පටක් ගාලා ගිලලා. ඊට මට පොඩි හාමුදුරුවෝ අහනවා අම්මා අහනවා ඔබ වහන්සේට තව කැවුමක් දෙන්නද කියලා. පොඩි හාමුදුරුවෝ කියනවා හා කියලා. අම්මා තව කැවුමක් දෙනවා. දීපු ගමන් ඒකත් බොහොම ඉක්මනට පොඩි හාමුදුරුවෝ වල කරනවා. තුන්වෙනි කමක් දෙනවා. තුන්වෙනි කම දුන්න පස්සේ යාඳුරෝ ඒත් බලනවා. ඊට පස්සේ අම්මා කියනවා තුන් මාසයකට ගෙනාවු කැවුම් එක දවසට ඔබ වහන්සේ වැළඳුවා මටත් ඔබ වහන්සේ පිළිබඳව අප්‍රසන්න ගතියක් ආවයි කියලා. අම්මා කියන්නේ මේ තමන්ගේ දරුවට. ඒ තරම්ම දැඩි කෑදරකම ආවොත් අම්මා තමන්ගේ පුතා වෙනුවෙන් උනත් තේරුමක් ඇති කරනවා. මෙතන ගොඩක් අද ඉන්නේ සන්තෝෂයි කියන්නේ සිවුරු ධර්මයට. අපිට මිනිස්සු දෙන්න කැමති. නමුත් දෙනකොට ප්‍රමාණය ඉක්මන බව දෙන මනුස්සයන හොඳට දෙන මොකද මේ මනුස්සයත් මිනිසෙක් මාත් මිනිසෙක් මමත් කන්නේ කණ්ඩ මේ මනුස්සයත් උවිලා තියෙන කණ්ඩ කණ්ඩ ගන්නකොට කාපිරිය මගුල් ගෙදර ගියා වගේ කණ්ඩ නරකයි ප්‍රමාණය දැනගෙන කන්න. ඒකවල මේ මනුස්සයට සතුටක් ඇති වෙන මේ මනුස්සයා කන්නේ කෑදරකමට නෙමෙයි බඩගුරුණ නැත්නම් තියෙන සාමීන නැති කිරීමේ අදහස මිස නිකන් කෑමට නෙවෙයි. ඒ වගේම සිවුරක් දෙනකොට මට මේ පාටි ඕනේ මෙච්චර ඕනේ අච්චර ඕනේ කියලා කියන්නේ බෑ. මේ මිනිස්සු ඒක උපයන්නේ බොහෝම අමාරුයි. ඒකෙදී මේ මනස හැංගෙන්න නරකයි මේ තියෙන සිවුර එපා මට මේක එපා මට මේක ඕනේ කියනකොට අර දෙන මනුස්සයාට අර දාන චේතනා පිපිලා ඉන්නේ නැහැ. සීනාසනයක් දෙනකොට මේක මට අර ඕනේ මේක ඕනේ මේක හරි නෑ මෙහෙම මෙහෙමයි කියලා කියන්න ගියාම ඒ මිනිස්සුව තියෙන පුළුවන්කමට දෙමෙයි දෙන්නේ. සද්ධාවෙන් දෙන්නේ. ඒ දීපේ කෙනාට අපි අරකෙපා මේ කොනේ කියන හදනවා වගේ සුපර් මාකට් එකට ගිහලා මේ බඩු තෝරනවා වගේ තෝරන්න කියලා ඒක දැඩි ලෝභයට හේතු වෙන නිසා ආනුන්ට කෙලස් උපදිනවා. බෙහෙතක් පූජා කරනකොට ඒ හැම බෙහෙතම මිහිරි නෑ. සමහර බෙහෙත තිත්තයි. ඉතින් මොන කරන්නේ? එළිදී හැටියට ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවා කියලා කියන්නේ දැඩි ලෝභයට සහ දැඩි දුම්නසට හේතු වෙන ක්‍රියා කරන්නේ. එතකොට මේ දෙන කෙනාටස් දාන කුසලයක් සිද්ධ වෙනවා. Tamanටත් තේරෙනවා මේවා මං ගන්න පරෝජනේ සලකලා. ආය සාධාරණීකරණයක් කරන්න ඕනේ පිනක් සිද්ධ යම් හේතුවකින් මේ කරන ගනුදෙනුවකින් මේ කරන කටයුත්තකින් ජීව වේවා පැවිදි වේවා ශාසන හැඟීමෙන් කරන එකක් වේවා නැතු ආර්ථික ගනුදෙනුවක් වේවා ඒ ගනුදෙනුවේදී අනිත් පාර්ශවයේ හැඟීම තේරුම් ගන්න බෑ තමන්ගේම මනදොල සපුරන්න පටන් අරගත්තොත් ඒ කාන්තෙම කෙලවර වෙන්නේ අභිජ්ජා කියන දැඩි ලෝභය සාදෝමනස්සය කියන නුරුස්නා ගතිය මත. ඒ අපේ සදාචාරය හරහා ඒක නම් වෙන්නක් නැති වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් තමන් ඊටාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ හතර ඉරියවෙන් තොරව නැත්නම් භාවනා මධ්‍යස්ථානයෙන් තොරව නැත්නම් භාවනා ඉරියවෙන් තොරව මානසිකාරකින් තොරව අපි ගත කරන ඉදිනදා ජීවිත ගන්නකොට මේ දේ දන්නේ නැත්නම් අපිට පවත්වන සම්බන්ධතාවවලදී මේ අභිජ්ජා දෝමනස්ස දෙක නැතුව කරන්න බෑ. අපිට අවශ්‍යතාවයක් තියෙනවා. රුචි අරුචිකම් තියෙන අපිට රහත් වෙලා නැහැ. ඒක නිසා ඒ රුචි අරුචිකම් දැනගෙන අනුන්ට බරක් නොවන විදිහට මත්තට බරක් නොවන විදිහට කටයුතු කිරීමට කියන කුසලතාවය කියලා. කුසලතාවය අපේ ආචාර්යවරු පෙන්ලා දීලා තියෙන අර්ථ දෙකකින්. කුසලතාවය කියන්නේ තමන්ටත් අනුන්ටත් හිරියර නොවන දේ. දැනටත් මත්තරත් කරදර නොවන දේ. යම් ගනුදෙනුකින් යම් සල්ලා පල්ලා සල්ලාවකින් දෙපසකින් අනුන්ට හිත රිදීමක් වෙනවන අකුසලයක්. ඒ මනස දුත්තාන්තික වෙන්න පුළුවන්. එනිසා කවුරු වුණත් ඒ මනසගේ හිතමනාපකට හේතු වන තමයි 150ක් වගේ කිම කොහොමද ගන්නෙ. එimhe දැන් සන්තෝෂ වෙනවා මත්තට අමාරු වෙන බොරුවක් කියවන අකුසල. තමන් අකුසල තමන් හිතන කරන අනුසන්තෝෂ කරන්න හදනවා අකුසල. තමන් දැනට සන්තෝසයි මාත්‍ර තමන් දන්නව දුක්කටපත් වෙනවා අකුසල. ඒ නිසා අභිජ්ජා දෝමනස දෙකෙන් වැළකීලා කටයුතු කරනවා කියලා කියන්නේ තමන්ට අනුන්ට කරදර වෙන්නේ නැහැ. දැනටයි මාත්‍ර කරදර වෙන්නේ නැහැ. යන ගොඩාක් ඉඳ තියෙනවා. ඒ අතරපැද ඉඳ ටික බොහෝම ධාර්මිකයි. බොහෝම පරිසර හිතවාදී. පරිවෝගකට යන්නේ නැහැ. මෙන්න මේ පදම ඒක නිකන් කඹේ ඇවිදිනකොට සම්බර භාවය වගේ මේක පැවිද්ද දැනගන්න ඕනේ. යෝගාවචරය දැනගන්න ඕනේ ප්‍රමාණය දැනගෙන බාර ගන්න එක. ලද දෙයින් සතුටු වෙන එක. මේ ගති වැඩෙන්නේ නැත්නම් කොහොමඩක්වත් භාවනාවේ ගුණයක් මනින්න පුළුවන් කමක් නැහැ. අපි උඟාවක් හිතන්නේ මේ කමඨාන සුද්ධ කරනකොට මම අසවල් ඥානෙට ගිහිල්ලා නේද අසවල් ධානයට ගිහිල්ලා ඉන්නවද අසවල් අභිඥාල බල තියනවද කියලා අං ආවද කියලා බලන් හදනවා වගේ මොනවදෝ බලනවා බලන්න තියෙන එකම දෙයයි තමයි පරිසරත් එක්ක ගනුදෙනු කරනකොට මිනිස්සුත් එක්ක ඉන්නකොට ගහකොළත් එක්ක ඉන්නකොට ගැටුම් වැඩි වෙනවා නම් පරාදයි එන්නේ එන්නේ දෙය ගැටුමක් වැඩි වුණත් දැන් ඒකෙන් ප්‍රයෝජන නැහැ ඉස්සරහට ගැටුම් නොවන විදියට මේ කරුණ පිළිබඳ අවබෝධය වැඩි වෙනවා නම් ගැටුම් අඩු වෙනවා අභිජ්ජා දෝමනස අඩු වෙන පැත්තට යනවනම් භාවනාවේ මහා ලොකු දියුණුවක් නැති වුණාට පැහැදිලිවම සතිය සම්පජඤ්ඤය වෙනවා. ඒ නිසා පිළිස හිතනවා උගාක් වෙලාට වරණගනවා අපි භාවනා කරන්න ගියාම ගෙවල් වලින් අපිට සහයෝගය නෑ බාහිරින් අපිට සහයෝගය නෑ මිනිස්සු අපිට හිරියර කරනවා එහෙමත් වෙනවා ඒ වුණාට මට මතකයි මේ මේ මීටික නවසදාන් වෙලා තිබුණ එක පත්‍රේ දාලා තිබුණා පිරිසක් කියලා ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ආගමික ධර්මයේ කටයුතු කරන කම හරියට බාධක වැඩි. මාර බල වේ කියනවනේ කියලා. යාම බයි එහෙම තමයි. දානයක් දෙනකොට හොරකම් කරනවට වැඩිය මාර බල වේග වැඩි. හිත පිස්සු වෙලා පිස්සු කිල්ලනට වැඩිය සමාධිකරණය කරනකොට මාර බල වේග වැඩි. ඒ ස්වාමීන් වහන්සේ කටේ අත දාන්න වටන ලස්සන කියනවා. හැබැයි එකක් තියෙනවා. විපස්සනාට මාර බල වේග නැහැ. විපස්සනා කරන මිනිහා රත් වෙච්ච පීකින් බටර් කැල්ලක් කපනවා වගේ කපාගෙන බයින්නේ ඇඟට නොදැනෙන්න. කාටවත් කියවන්න යන්නෙත් නෑ. ඒ හැම ගනුදෙනුවක තිබ්බන්න බොහෝම යටහත් පහත් බොහෝමත්ම නිහතමානීව මේ ගනුදෙනුවෙන් අනේ කාටවත් හිතරිදීමක් වෙන්න බෑ. මට අනාගතයට කරදරයක් වෙන්න බෑ. මට කරදරයක් වෙන්න බෑ. ඒ නිසා භාවනාව පැත්තක ගනුදෙනුවක් කරනකොට කද්දෙබසක් පවත්නකොට අනිත් Taman එක සම්බන්ධ වෙන අනිත් කෙනාගේ මනස පිළිබඳව හොඳ එළඹ සිටි සිටියක්. හොඳ සංවේදී බවක් තියෙනවා ඒකට කියනවා විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්. මේ සාමාන්‍ය ලෝකේ වැඩ කරනකොට අපි ගනු විනයනයක් කරනවා, හික්මීමක් කරනවා, පාලනයක් කරනවා, බයලජ්ජාවක් ඇති කරගන්නවා, ඉන්ද්‍රිය দমনයක් ඇති කරගන්නවා. වැඩි ලෝභයට යන්න දෙන්නෙත් නෑ ටිකක් ඉන්නට වැඩි ලෝභය අඩු වෙමින් යනවා වැඩි නුරුස්නා ගතියකට යන්නෙත් නෑ ඒක අඩු වෙමින් යනවා කියලා මේක තමයි මම නම් දැකලා තියෙන්නේ කෙනෙක් භාවනා ජීවිතේ ජීුණු වෙනවද නැද්ද කියලා බලන්න බාහිරට වෙන හොඳම ලකුණ. උගදෙනෙක් ඒක කැමති නැහැ තියාගන්න උපමානයක්. ඒගොල්ලෝ හිතනවා වෙනමම මීටරයක් ඇති දැන් ඉන්නේ කීවෙනි ඥානෙද කීවෙනි ධ්‍යානෙද මේ අභිඥාවට කිට්ටුද මාර්ගඵලයට කිට්ටුද කියලා බලනින්න මීටර හොයනවා. මෙන්න මීටරක් අක්මක් කරන්නේ. පරිසරයත් එක්ක ගැටුම අඩු නම් නැති කරන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න පරිසරත් එක්ක ගැටුම නැති කරන්න බෑ. ඒක අඩු වෙනවනම් සත්‍යපට්ඨානේ ධරි සාමාන්‍ය බුද්ධිය තොලයි පිනක් සිද්ධ වෙනවා. යෝගාවචරකම සිද්ධ වෙනවා. ලෝකයට පිනකුළු පිනකු සිද්ධ වෙනවා. ඒ තමයි අභිජ්ජා දෝමනස කියන මේ දෙක පිළිබඳව වගවීම. ඒක නිකන් බයලජ්‍ය දෙක වගේ දෙයක්. ඒක නිතරම යෝගාවචරය දැනගන්න ඕනේ. ඒක වගකීමක් නැති සීලයක් නැති සාමාන්‍ය ප්‍රත්‍යඥයට ප්‍රශ්නයක් නැහැ. ඔච්ච යෝගාවචරය මේක තමයි ධූරේ වශයෙන් බාරගන්නේ. භාර ධූරේ වශයෙන් බාරගන්නේ මම නිසා කාටවත් බරක්. අමතර බරක් දැඩි ලෝභය නිසා වෙන්නේ නැහැ. දැඩි දෝෂය නිසා වෙන්නේ නැහැ. මැදමාවතේ එනත සමතුලිත භාවය ලබා ගැනීම ඒ යෝගාවචරයට හම් වෙන සාමාන්‍ය බුද්ධිය හරහා හම්බ වෙන ලකූ සනසලි මාර්ගයක්. ඉතින් මේ මේ අපි ලංකාව වගේ මේ සම්ප්‍රදාන කුල රටක භාවනා උගන්වනකොට මේක පිළිබඳව මෙච්චර විස්තර කතා කරන්න ඕනේ මොකද අපි හැදිලා තියෙන පරිසරයේ බෞද්ධ සංස්කෘතික පරිසරයක් නිසා. නිකමට හිතන්න ඇමරිකාව වගේ රටක ජර්මනිය වගේ රටක එමිසුදු විපස්සනා විතරයි දන්නේ බුදුන් කවුද කියලා දන්නෙත් නැහැ ධර්මයේ කවුද කියලා දන්නෙත් නැහැ සංඝයා දැකලත් නැහැ සීලය අඳුරන්නෙත් නැහැ. එමිසුර කවදාකවත් මේ කාම මිත්‍යාචාරයේ වැරද්දක් කියලා දන්නේ නැහැ. දැන් මේ රිලෙව් එකෙන් අහුවොත් එහෙම වෙන ගෑණියෙක් එක්ක ඉන්නේ කොහොඳද කියලා ඌට තේරෙන්නේ නැහැ. ඌ ඒ ගෑණියක් බඳින්නේ නැහැ. કોઈ ගෑණිත් එකයි. පිටරටවල එහෙම ලෝකයක් තියෙනවා. ඒ වගේ මේ කර්මයේ සහ කර්මඵලයේ වැරදි වැඩ කෙරුවොත් වැරදි ප්‍රතිඵල හම් වෙනවා කියන එක කප්පට පිළිගන්නේ නැහැ. මොන જાතියක්වත් පිළිගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ තද්ද විපස්සනාව කරන්නේ. කෙලින්ම විපස්සනා. නමුත් තේරෙන්නේ මේ ගත කරන ජීවිතේ පරිසරය කෙලසෙනවා කියලා. මේ ගත කරන ජීවිතේ තව කෙනෙකුට හිතමනාපයක් එයි. බයලජ්ජාව නැති වී මොන විදිහකට තේරු කරලා දෙන්න බෑ. මේක තමයි අපිට සංස්කෘතිය හරහා ඇවිල්ලා තියෙන ලොකු දායාදේ. අපිට තේරෙනවා මේ මේ කවදාකවත් මේ ලෝකේ ගනුදෙනුවක් කරනකොට අපිච්ච දෝමනස දෙක බයලජ්ජ දෙක ඉන්දිය සංවරය සීලය වගේ දෙයක් නොසලකා අපි කෙරුවොත් පිටපොට ගියොත් අපිට ගෙවන්න වෙනවා. ඒ කර්ම රැස් වෙනවා. ඒ නිසා අපි මේ භාවනා කරනකොට විතරක් නෙවෙයි සිනදා ගන්න වෙනවක් කරනකොට අනිවාර්යයෙන්ම වග වෙන්න ඕනේ. මේක මොන්නම මොන තාලකින්වත්. බටහිර ලෝකෙට කියලා දෙන්න බෑ මොකද මේ විද්‍යා අධ්‍යාපනයේ තියෙන සාපේ නිසා. විද්‍යා අධ්‍යාපනයේ සම්පූර්ණ බයලජ්‍ය දෙක අයින් කරා අපෙන් අයින් කරන්න ටිකක් අමාරුයි. මොකද අපි තාම ජීවත් වෙන්නේ සම්ප්‍රදායන් කුල පක්ෂටි නිසා. මොකද බටේට චින්තනය ඇත්තෙම නැහැ. ඇත්තේම නැහැ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙකුට කියොත් එම සතිපට්ඨානේ බුදුහාමුදුරුවෝ අභිජ්ජා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා ඒගොල්ලන්ගේ සතිපට්ඨානේ වැත්තක තියදී මේක තේරුම් ගන්න මොනම ක්‍රමයක් නැහැ. අපි කොහොමද මේ එදිනදා ජීවිතේ දැඩි ලෝභය අඩු කරන්නේ දැඩි ගැටුම අඩු කරන්නේ ඒක සතියට සම්පජඤ්ඤයට සතිපට්ඨාන කිත්තු දෙයක් සමාන්තර දෙයක් කියලා තේරෙන්නේ නැහැ. එනිසා ඒකට බණ කියන්නේ කියොත් එහෙම තද අමාරුක වැඩෙනවා. මේ කාටද බණ කියන්නේ කියලා දන්නේ නැත්තම්. මෙන්න මේ නිසා අපි තීරුම් කර ගන්න ඕනේ මේ සම්ප්‍රදාන කුල රටක ඉපදිලත් බෞද්ධ පරිසරයක ඉපදිලත් අපි පැවිදි වෙලත් එහෙම නැත්නම් මේ විලින කරලා යෝගාවචරයේ කිව්වත් මේ සතිය ඇති කරගන්න ගියාම අපි ගඟ දිගේ ඉහළට පීනන වැඩක් කරන්නේ. අටිශෝතගාමී වැඩක් කරන්නේ. ඒක නිසා අපිට ලෝකයෙන් මේකට ආශිර්වාද ලැබෙයි. සමලයට අතුනමන වගේ උදව් කරයි කියලා කියනවා නම් ඒක මේ තමන්ගේ මේ යෝග ජීවිතයේ තියෙන වටිනාකම දන්නේ නැතුව ප්‍රමාණ කිරීමක් අවේ ආඩම්බරේ කිරීමක් කිරීමක් අඩු කිරීමක් ඒ නිසා හොඳට මතක තියාගන්න ලෝකේ ඉන්නේ අසතියේ ලෝකෙට ආතාප වීර්ය කියන එක ඇත්තෙම නෑ. සම්පජඤ්ඤය කියන එක මේ ඉරියාපත සංදි පිළිබඳ හැඟීමක් ඇත්තෙම නෑ. තියෙන ඔච්චර ඇක්සිඩන්ට් වෙන්න ඕනේ නෑනේ පාරේ. බත් කනකොට දිව හැපෙන්න ඕනේ නෑනේ. සති සම්පජඤ්ඤය තියෙනවනේ. ආයි වගේම සතියක් ආතාප වීර්යයක් සහ සම්පජඤ්ඤයක් නැති ලෝකයක්. මේක පිස්සු ලෝකයක්. අන්නේ පිස්සු ලෝකේ Taman වැඩ කරන යනකොට පරියන්කේදී අපි කයේ කය අනුව බලනවා මෙන්න මේ මානසිකත්වයක් හදාගන්න. කයේ කය අනුව බලනවා කියන එකට අපි දැන් මේ ඇති වෙච්ච වාතාවරණය හරහා පොඩ්ඩක් හිතේ තුල බැලුවොත් මේ කය කියන්නේ කන්දක්. මේක ස්කන්ධය කියලා කියන්නේ. මේක රාශියක්. නමුත් අපිට උගන්ලා තියෙන්නේ ඒකකයක් වශයෙන්. කෙනෙක් ඇත්තෙක් අපිට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. අපිට නමක් තියෙනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ම කොටු කරලා හිර කරලා තියෙන ඩෙන්ටි කාඩ් එකටයි නමටයි හිර කරලා තියෙනවා. අපි ඉස්කෝලේ ගිය දවසේ ඔන්න නමකට ගහනකොට මම අත උස්සනකොට මම දන්නවා දැන් මම ශිෂ්‍යෙක් කියලා. නමුත් මෙතන තියෙන්නේ ගොඩක් ඒකකයක් නෙවෙයි. මේ ඒකකයක් නෙවෙයි මේක ගොඩක් කියන එක පෙන්වන්න අපේ සාමාන්‍ය චින්තනය කැමති නැහැ. එතකොට මේ අපි ගත්තොත් කෑලි තුන හතරක් එකතු කරලා හදපු දෙයට යමක් නමක් කිව්වට කෑලි වෙන් කරාට පස්සේ ඒ නම වෙනස් වෙනවනේ. අපි ගන්න දැන් කාලේ තියෙන හොඳම බෙන්ස් කාර් එකක්. දැන් අලුත්ම බෙන්ස් කාර් එක ලක්ෂ 350ට වැඩි. ඔක්කොම සෙන්සර්ස් දාලා හයි කරලා තියෙන කාර් එක. මේක අරගෙන ඉවරලා ගලවන්න ඔක්කොම පාර්ට්ස් වලට. හරිම බලන්න කොයි කෑල්ලද බෙන්ස් කියලා. දැන් බෙන්ස් කාර් එකක් නැහැ. ඔක්කොම හයි කෙරුවට පස්සේ අඹ ගෙඩි වගේ හරිය ඔබ ලස්සනයි හරියම ඒරෝඩයිනමික්ස් තියෙනවා සස්පෙන්ෂන් තියෙනවා ටොප් කැරි ගැලෙවකට පස්සේ මොකෙද බෙන්ස් කියන්නේ පිට කට්ටේද චැසියටද එන්ජින් එකටද සීට් වලටද එහෙම කියන්න බෑ ඒ වගේ මේකක් කැලි වලට ගැලෙවකට පස්සේ මේ කොයි කැලලටද මම කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් එක කැලලකටවත් මම කියන්න අපි ලෑස්ති නැහැ. පුදුම ලැජ්ජාවක් එන්නේ එක පෙන්වුවාට පස්සේ. ඒකට හොඳ උපමාවක් කියනවා. ඔය කටුකුරුදේ ස්වාමීන් තමයි වැදලා එළියට දාන්නේ. දත්පනෝ ගන්නවා දන්නවනේ. දත්පනෝ ගත්තාම ඉතින් ડોක්ටර් කෙනෙක් කාඩ් ගිහලා ડોක්ටර් කෙනෙක් ගාව කට අරගෙන ඉන්නකොට උඩ නැගලා ඉන්ජෙක්ෂන් ගහලා ඕක ජරබර ගහලා කඩලා දත ඇදලා ගන්නවනේ. හරි අමාරුයි. හැබැයි ජන ඉන්ජෙක්ෂන් ගන්න ඒකට අර වීදුරු කෑල්ල වල ටක් කරලා දානවා. දාලා දැන් ආයෙම කටේ දාගන්න කිව්වොත් මොකද වෙන්නේ? අර පණුව කාපු ලේ සහිත දත ඒ දොස්තර මහත්තයා ගොත් මට සයිසෙන් කොට බලන්න ඕනේ මේක ආයෙත් කටේ දාගන්න කියලා. මැරුවත් කටේ දායිද? මේ මෙච්චර වෙලා කටේ තිබ්බ දත පණුව කාපු දත කෑල්ල ගලවලා මේසුඩ තිබ්බට පස්සේ පෙන්වුවාට පස්සේ මේ ලේ සහිත පණුවන් කාපු දත নিকකමට කටේ දාලා සෝප්පු කරන්න කිව්වොත් ඔන්න කැලි වෙන් වෙච්චාම හැටි. දැන් ඔය රූප ලාවන්‍ය පංච කල්යාණ කියන තිර කොණ්ඩ ගහක් සුප් එක තිබිලා කනකොට ජූලි වැටුණොත් මොකද වෙන්නේ? අම්මෝ මේක කොච්චර වටිනවද මේක මගේ පංච කල්යාණෙන් එකක් කියලා තියාගෙන දැන් උද්දකින් විතර කර උයපේ කඩක් බයිනවා මේකේ කෑලි ගැලෙව්වට පස්සේ ඔච්චරයි නමුත් අපි කැමති නැහැ මේ ඇතුලේ තියෙන කැලිය ඕවා කියලා හිතන්න. ඒක ඔක්කොම ඒකකයක් වශයෙන් අරගන්න තමයි අපි මමය කියන එක ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේකේ තියෙන සමූහයක්, ඛණ්ඩක්, ස්කන්ධයක්, කයක්, ගොඩක්. කයේ කයano බලනාසුලුව කියලා කියන්නේ බෙන්ස්කාරක ගාන බලන්න දිහා බලන්නේ මේ කෑලි පුට්ටුවක්. බඩගෝටු මිටි දෙකක් එකිනෙකට හේත් වෙලා දිනා වගේ තියෙන කෑලි ෆූට්ටුවක්. බුදුජානක වහන්සේ උපදිච්ච ගෝත්‍රයට කියන්නේ ක්ෂත්‍රීය කියලා. ක්ෂත්‍රීය කියලා කියන්නේ හැම වෙලාවෙම ඇඳුම් ආභරණ වල කඩුවක් තියෙනවා. ක්ෂත්‍රීය මොනවාරි වෙච්ච ගමන් කඩුව තමයි ගන්නෙ කපන එකයි කරන්නේ. බුදුරජාණන්සේ ඉස්සල්ලා මේ අවියං ආඩම්බරයන් රැකගෙන සමාජයේ ඉහළම තැන තිබෙන බ්‍රාහ්මණයන්ට බ්‍රාහ්මණයෝ කිව්ව මේ ශරීරය දේව නිර්මාණයක්. බ්‍රාහ්මණයගේ කටින් උපදින කෙනෙක් බ්‍රාහ්මයෝ. පිරිණිය උපදලා තියෙන මෙතන ඥාන උපදලා තියෙන මෙතනින් කියන එක බ්‍රහ්ම නිර්මාණය. ඒක කපන්න කොටන්න විමසුම් කරලා බලන එක දෙයන්නක විරුද්ධව කරන සටනක්. ඒ නිසා බ්‍රහ්මාගම තියෙන කාලේ කවදාකවත් ආයුර්වේදයක් හැදෙන්න දුන්නේ නැහැ. මේ අංග කපල බලන්න දුන්නේ නැහැ. කැපුවොත් ඒක දේව නිර්මාණයට කරන වශයෙන් නිග්‍රහයක්. බුදුජානක වහන්සේගේ යුගයේදී මහාවීර සහ බුදුජානන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම දෙන්නම ශාස්ත්‍රීයයි. මේ දෙන්නම අංග කපල පෙන්නවා. උඹලගේ දේව නිර්මාණය ඇතුලේ තියෙන්නේ මෙන්න මෙවුවා. 32ක් අසුචි. කේසා, ලෝම, නකා, දන්ත, තජෝ, මංස, නහරු, අට්ටි, අට්ටි මිඤ්ඤා වක්කං හදයන් යකන ඔය එක එක කැලලක් කරන බලන්න ගලවපු දතක් වගේ තමයි. දැන් කෝ දෙයියෝ ගලවලා බැලුවට පස්සේ ඔකේ තියෙන කෝ අපූර්ව නිර්මාණේ. ඒක නිසා බුදුමාහාර බලවේගයක් ආව බුදුරජාණන් වහන්සේට විරුද්ධව මේ දේව නිර්මාණය කරපු මේ කය ගොඩක් කියලා පෙන්වන්න හදන බව. මොකද ඒගොල්ලෝ කිව්ව මේක ඒකකයක්. මේක උත්තරම නිර්මාණයක්. මේක දෙවියන් වහන්සේ වගේ හදපු එකක් කියලා. නමුත් බුදුහාමරට පස්සේ පහළ වෙච්ච ශ්ලෝක කාර්යය. ඌ කියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතං. జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝ විලබ්ධති. ශ්ලෝක කාර්යය කියනවා අනේ නිර්මාණ නිර්මාණ කරපු උන්දගේ නිර්මාණ කෞශල්‍යක මහත. අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතම් මේ ලෝකේ නිර්මාණය කෙරුවයි කියන මේ ਸਰබලධාරි දෙවියන්ගේ නිර්මාණ ශිල්පයේ ඇති කෞශල්‍ය බලව జగත්‍යස්මින් සුවිපුලේ මෙච්චර මහ විශාල ලෝතලයේ මනුස්සයෝ මෙච්චර ගාණක් මුන් දැමැව්වා එක් එක්ක ස්වස්තතෙක් මවල නැහැ ඔක්කොම ලෙඩු එක් එක් මවන්න බැරිද මෙච්චර කෝටි 600ක් ඉන්න ලෝකේ මේ දෙයියට බැරිද එක් එක් සෞඛ්‍ය සමයේ සමේ මවෝක එක ඒකාන්ත ලෙඩෙක් වෙන්න ඇති කියන එක කියනවා. ඔහුගේ තාලේ තමයි. නමුත් මේ කැලි වූට්ටු කරලා හැදුවයි කියන එක ලෙඩ වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. බුදුරජාණන්සේගේ ප්‍රකාශනයේට ලෙඩ වීම ප්‍රශ්නයක් නැහැ. විකෘති වීම ප්‍රශ්නයක් නැහැ. පිස්සු වීම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ අපි කැමති දේව නිර්මාණයක් බවට හිතාගෙන මේක හෙල්ලෙන්නේ නැහැ, පෙරලෙන්නේ නැහැ. මේ රූපලාවන්‍ය තරුණකම, තරුණ සම අම්මා වගේමයි දුව කියාගෙන ඉඳ හරි සන්තෝෂයි. නමුත් හැම පොඩ්ඩක් පිළිකාවක් ආපු ගමන්, gediyak කුරුලෑවක් ආපු ගමන් අර තරුණකමයි, තරුණ සමයි දෙකම ඉවරයි. බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ හැටියට බලනකොට ඒකට හොඳ තීඩ තියෙන නිසා අපි කැමති නෑ බුදුහාමුදුරු කියන විදිහට මේක පූට්ටුවක් කියලා හිතාගන්න. අපි කැමති අර දෙයයන් ආසී කියපු විදිහට මේක ලස්සන නිර්මාණයක් අපූර්ව නිර්මාණයක් මේක අද්විතීය නිර්මාණයක් කියලා ගන්න අපි හැම කෙනාම හරි කරන නිසා අපි කොච්චර කෙරුවක්වත් බුද්ධ ආගමේ වුණාට දෙයන්නාන්තයේ ෂේප් එකේ තමයි ගත කරන්නේ කය ගැන හිතනකොට ඒකයි මේ බටහිර ලෝකෙට මෙච්චර මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියේ ලාභ ලබන්න පුළුවන්. ආයු මේ බෙහෙත් නිෂ්පාදනයේ මිනිස්සුන්ට මෙච්චර ලාභ උපයන්න පුළුවන් වෙන්නේ. මොකද හැම කෙනාම කොච්චර බුද්ධ ආගම ගැන කය ගැන හේතුව ලෙඩක් වෙච්චාට පස්සේ පුදුමාකාර බය වෙලා දොස්තර පිළිපැති බෝඩිමේ යනවා. දින ඕන වශක් වේතක් කියලා බලනවා. දින ඕන රූපලාවන්‍යයක් දාගන්නවා. එක චිත්තක්ෂණයක් කරගවන්න මේ හැම රැලි ටික නැති කරගන්න පුළුවන් නේද? කෙස් ටික කළු වෙන එක නැතර කරගන්න පුළුවන් නම් දත් බොල්ලෑව නැති කරගන්න පුළුවන් නම් බුද්ධ ආගමත් එක්ක කරලා කරන්න බෑ උනේ. මේ ශරීරයේ අසුබ බලන කෙනෙකුට කවදාකවත් ওই කියන නව ක්‍රම වලට යන්න බෑ. යන්න නම් දේව නිර්මාණය පිළිගන්න වෙනවා, බටහිර වෛද්‍ය විද්‍යාව පිළිගන්න වෙනවා. පිළි අරගෙන මේක තව ලස්සනට නීත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන් තියාගන්න හිතන්න වෙනවා. ඒ නිසා අපේ ජීවිත ඇත්ත වශයෙන්ම දෙබිඩි. අපි කොච්චර මේ කායි කායानुපස්සී වෙන්න ගියත් කරදරයක් කෙස් ගහක් ඉදිච්ච ගමන් කුරුලෑවක් ආපු ගමන් පොඩ්ඩක් ලෙඩ වෙච්ච ගමන් ඔය බුදු ආමර පැත්තක දෙවිච්චාවයි දෙයයන් ආශ්‍රමකට ගිහිල්ලා හරි කමන්නේ ඒක සනീപ කරගන්න තමයි බලන්නේ ඒ නිසා මේ කායේ කායानुපස්සී කියවට පස්සේ මේ ඉඳගෙන ඉන්නකොට කය බලන එක විතරක් නෙමෙයි අපි සම්පූර්ණ අගයන් ආඩම්බරයන් පද්ධතියම හෙල්ලුම් කරනවා මේක පුට්ටුවක් මේක එකතු කරලා හදපු දෙයක් මේ මීමැස්ස ඔක්කොම එකතු වෙලා පොඩි ගහනට පස්සේ වදයක් කියලා කියනවා. මීමැස්ස විසිරිච්චලා ගියාම කොහොම වදයක්? නෑ, වදයක් නෑ. ආයෙත් මීමැස්ස එකතු වෙච්චාම වදයක්. මේක ඒ වගේ කැලි කැලි එකතු වෙලා හැදිච්ච එකක්. ආන්නේ විදියට කයේ කයano බලනසලෝ ගත කරන කිනාට මේ හිත කය ඇතුළට දාපු ගමන් ඕක ඇතුලේ නයිමල්ලක් පේන්නේ. බලුවමඩයක් පේන්නේ. එහෙම නැත්නම් අසුචියක දඟලන අසුචි පණුව ටිකක් පේන්නේ. එහෙම නැත්නම් මේක ඇතුලේ තියෙන දීකඩකට වහිනවා වගේ රත්ච්ච කබලකට අබ දැම්මා වගේ පුදුමාකාර වැඩපිළිවෙලක් තියෙනවා මොනම තාලකින්වත් අහවල් තැන මම කියා ගන්න බැරි මහ විශාල අවුල් ජාලයක් පේනවා. ඒකට කියනවා සංඛතයක් කියලා. සකස් කරලාද මොකද්දෝ පේනවා එක දර්ශන තලයේ දෙපාරක් පෙන්වන්න නැත්නම් ශීඝ්‍රයෙන් විනාශ වෙනවා. ඒක මහා පෙළන සුළුයි. ඒක දිහා බලන එක මහා තවන සුළුයි. ඒක නිසා ඇස් දෙක වහගෙන මම දැන් මෙතන ඉන්නවා කියලා ගන්න අත්දැකීම දැනෙන දැනීම කහේ කයano බලන සතු දැනෙන දැනීම කිසිම කෙනෙක් ආඩම්බරයකට ගන්න නැහැ. කිසිම කෙනෙකුට ඒක දැකීමක් නම්බුකාරය කියලා PhD එකක් හම්බෙන එකක් නෑ. ඩිප්ලෝමා එකක් හම්බෙන එකක් නෑ. කිසිම නම්බු නාමයක් හම්බෙලා නෑ. හැබැයි මේක තමයි උත්තරම දර්ශනය. නමුත් Taman ගෑන් ගැටලට කියලා බලනකොට නන්නතර වෙනවා. වික්ෂිප්ත වෙනවා. කියා ගන්නත් බැරුව යනවා. මේ නිසා මේ නිසා සර්වඥාන්ති සිද්ධ වෙනවා මේ කායේ කාය අනුපස්සේ විහෙරති කියලා අතුරට හිත ගත්තට පස්සේ අර ගංගේ ගහගෙන යන මිනිහට පිටුරු ගහක් හරි තියෙන්න පයි එල්ලෙන්න. ඒක නිසා අපේ හිත පුදුම විදියට නිත්‍ය සංඥාව හොයනවා. කය ඇතුළට ඇත්තටම ගත්තට පස්සේ මොකක්වත් අල්ලන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේක බලවේග පේන කර්මන්ත ආයතනයක් ඇතුළේ වගේ විශාල වැඩ කොටසක් තියෙනවා. වැඩ කොටසක් යනවා. අක් දිගට භවයේ පවතිනවා. නමුත් යෝගාවචරය අතරමං වෙනවා මේක ඇතුළට ගියාට පස්සේ දැන් මොකක් බලන්නද? මොකක් දිගේ සතිය පවත්වන්නද නිමිටි කරන්න අරමුණු කරන්න දෙයක් නැහැ. ඒ නිසා සර්වඥාන්ත කියන ඇඟ ඇතුළට හිත අරගෙන හිත නිට්ටය ස්ථිර සුඛ සුභ වශයෙන් මොකද්ද දකින්නේ? ආන්න එතන හිත පිටවන්නේ. හිතම කොහෙද අර කරගෙන දියසුලියක මැද ලක්ෂ්‍ය හොයනවා වගේ අපි දෙයක මැද හොයලා එතන අවධානය යොමු කරන්න කියලා කියනවා. ඉතින් ඒකට ආස්වාස ප්‍රසස් පේන්න පුළුවන්, පිම්බි පැකිලින් පේන්න පුළුවන්. මේ පේන දේ අර මම දැන් මෙතන කියන එක ඇතුළත තියෙන ක්‍රියාවලිය. ඇතුළත තියෙන සම්පජඤ්ඤයට ගැළපෙන හාත්පසින්ම තේරුම් ගන්න පුළුවන් තමා විසින්ම අස්පන අපිට දැක් ගන්න පුළුවන් ඒ වෙලාවෙම සිදුවෙන දෙයක්. ඉතින් ඒක ඇතුලේ ආශ්‍රස් ප්‍රසාදේ දැක්කනම් ඒ යෝගාවචරය පස්සේ ආශ්‍රස් පක්ෂෝ පාස්සාසය. නැත්නම් බිම්බි මැකිලින් බලන කෙනාට බිම්බිමට සාපේක්ෂව හැකිලිම බලාගෙන ඉන්නකොට තේනවා දැන් යන්තම් උපමාවක් තියෙනවා රූපකයක් තියෙනවා අරමුණක් තියෙනවා නිමිත්තක් තියෙනවා හිතේ ඉලිලා ඉන්න. මේක නිසා මේකට ආලම්බන ආලම්බන කියන්නේ ඉලිලා ඉන්නවා කියන එක. ආරම්මන රූපක නැත්නම් නිමිත්ත කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් නිමිත්ත අපි එක එක නාගේ වෙනස්. පොදු 40 50 කට භාවනා කරන පොදු නිමිත්තක් වශයෙන් නැත්නම් පොදු අරමුණක් විදිහට අපි ආනාපානිය ගත්තට ඒ ආනාපාන සමහරකට නහය වැටෙනවා. සමහර නහය ඇතුළේ නැමෙන තැන වැටෙනවා. සමහරට මේ උගුරු හරි වැටෙනවා. සමහරට පපුවේ වැටෙනවා. සමහරට උදරේ වැටෙනවා. කොයි එක හරි සම්පජඤ්ඤයට ගැළපෙන අස්පනා අපිට දෙයක් වෙන එකයි අවශ්‍ය. ඊට පස්සේ අර ආස්වාද ප්‍රසආස පිම්බි මෙහෙලිම එකක් තමයි අපිට ඒ දෙකේ මේ ආස්වාස පළුව මේ ප්‍රසආස පළුව කියලා මේ දෙක ගැළපීමේ මේ දෙක සංසන්දනය කිරීමෙන් ඒක කියන්නේ පරිච්ඡේද ඥානය කියලා කියන්නේ පිවිසිඳ දැනීමෙන් විශාල රූප ඥානයකට නැත්නම් රූප භාවනාවකට මේක මුක්ක් විසර කරන පස්සේ කරන රූප සත්‍යක භාවනාව කියලා රූප භාවනාවට ඉඳ සැලසෙනවා අපි ජීසුලියක් නැති වතුරක් කරගත්තොත් මහමෝදේ අරතන කියලා පෙන්වන්න තැනක් නැහැ මාමුදේ දියසුලියක් හටගත්තා නම් කාටද කිති අර දියසුලිය පේනවාද ඈත ගෙදලා පෙන්වන්න පුළුවන්. ඒ ආනාපානෙන් කියලා කියන්නේ මහා ජලකඳේ දියසුලියක්. පිම්බි මැකිලිම කියලා කියන්නේ මහා ජලකඳේ දියසුලියක්. අපි දැන් දියසුලිය ආරමුණු කරගෙන භාවනා කරනවා. දැන් මෙතන පරම භාවනාකාරෝ ඉන්නවනම් කියන භාවනා කුරු කරගත්ත කටේ පේනවා මේ දියසුලියක් වශයෙන් අල්ලාගත්ත මේ ආස්වාස ප්‍රසවාසයේ කස කැඩිලා යන්නේ නැති බෝ වෙන්නේ නැති දියසුලියක් නම් ටික වෙලා මේකේ සුලිය නතරලා ආය වතුරට දිය වෙනවා එතකොට දියසුලිය තිබ්බ තැන නැහැ දියසුලියට මොකද වුනේ කියලා ඇහුවොත් උත්තර දී ගන්න බැහැ ප්‍රශ්නේ තියෙන්නේ අපි කවදාකවත් එක දිගට බලාගෙන ඉන්නේ නැති නිසා අපිට මේකේ අග දැක ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි කියනවා දියසුලියේ ඒකාන්ත වශයෙන්ම නීත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, භාවයක් වශයෙන් පවතිනවා කියන. ඒ නිසා ආනාපාන වගේ දෙයක් අල්ලගත්තට පස්සේ සවචනanse සඳහන් කරනවා දැන් මේ ආස්වාද ප්‍රස්වාසයේතර ආතාප වීර්ය යොදන්න. මොකද නැත්නම් හිත පිටපණින්න ආදිනවා. සම්පඥඤ්ඤය යොදන්න කුඩා අනු කුඩා සෑම විස්තරයක්ම. ඒකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. ඒකට ඒකට කියනවා පච්චත්ත ලක්ෂණ කියලා. ඒ නැත්නම් ඒකට කියනවා පුද්ගලික ලක්ෂණ කියලා. ඒ නැත්නම් ඒකට කියනවා ආවේනික ලක්ෂණ කියලා. එතන කියනවා නයිසાર્ගික ලක්ෂණ කියලා. මේ ආස්වාසේ මෙහෙමයි ප්‍රස්වාසේ මෙහෙමයි කියලා මේ රූපඛණ්ඩ රූපස්කන්ධය මම යනියෝජනය කරන රූපස්කන්ධය පිළිබඳ හැකිතර තොරතුරු අහුල ගන්නවා. අහුල ගන්නකොට භෞතික විද්‍යාඥයෙක් කරනවා වගේ පුරා විද්‍යාඥයෙක් කරපු එක්කෙනෙක් ගවේෂණයක් කරලා පුරා විද්‍යා භාණ්ඩයක් හොයාගත්තා වගේ තමන් කවදාකවත් නැති ආසාර ප්‍රසවාසී දාගෙන ඉන්නකොට ඒක අවසන් නැතුව ඒක යnderලා බලන ඉන්නකොට එක්කම ඒක ඇවිස්සෙන්න පුළුවන් ඒක සම්පත් වෙන්න පුළුවන්. කෙසේ කරත් සිද්ධ වෙන්නේ ආශාස් ප්‍රසආසත් එක්ක ඇසුර වැඩි වෙන එකයි. සෝදකම වැඩි වෙන එකයි. සමීපස්තකම වැඩි වෙන එකයි. උච්ඡන්න භාවය වැඩි වෙන එකයි. කිට්ටු වෙනම වැඩි වෙන එකයි. ඒ දේ ඒ සඳහා උච්ඡන්න ආසන්න සමීපස්ත වීම සඳහා දන්න සෑම ක්‍රමසාවිදියක් ඔය දන්න. ඒ සෑම ක්‍රමසාවිදියකටම ආතාප වීර්ය අවශ්‍යයි. ඒව නැත්තම් හිත දුවන පුස අස්සේ කුඩ තිබ අලුකෝල් ගිරියක් වගේ පිටපයින්. ආය ආරම්භ තියන. තීතිය තීතිය ඉන්නකොට යම් වෙලාවක දිගින් දිගට ආස්වාස ප්‍රසවාස බලන්න පුළුවන් නම් ඒ වෙලාවට ආස්වාස ප්‍රසවාසයේ විපරිණාමය ආස්වාස ප්‍රසවාසයේ වෙනස් වෙන සුළු ගතිය විවිධ සටහන් විවිධ ආකාර දැක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි කැමරාවකින් ෆොටෝ එකක් ගත්තොත් අපිට සටහන දැක ගන්න පුළුවන් මේ ගෑණියක්, මේ පිරිමියෙක්, මේ මූණ, මේ අතපය, මේ කළු සුදු කියලා. නමුත් වීඩියෝ කෙරුවොත් වීඩියෝ ක්ලිප් එකේ ඒ සටහන් ඊගා චිත්තක්ෂයට මාරු වෙන හැටි මාරු වෙන ආකාරය මේ තිබුණු කෙනා අත උස්සනකොට මේ අතේ සටහන කාලානුරූපව වෙනස් ආකාරයකට යන හැටි ඒ නිසා වීඩියෝ ක්ලිප් එකක් නිශ්චල ඡායාවට වඩා වෙනස්. අපි ආනාපානේ බලනකොටත් ඉස්සෙල්ලා බලන්නේ මේ ආනාපානේ නිශ්චල ඡායාවක වගේ. මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියන උහුරු වෙන්න උහුරු වෙන්න, ලං වෙන්න ලං වෙන්න, උච්චන්න වෙන්න උච්චන්න වෙන්න, ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න පේනවා. මේක එක එක තලවලට, එක එක හැඩවලට වීඩියෝ ක්ලිප් එකක් බලනවා වගේ මාරු වෙන පටන් ගන්නවා. මේ මාරු වීමට යෝගාවචරය ප්‍රතික්‍රියා කරනවා. යෝගාවචරය හිතනවා මේ මගේ සතියයි කැඩෙන්නේ, සමාධියයි කැඩෙන්නේ. මේක දිගට බලහන් ඉන්න දෙන්නේ නැහැ නේ. බලාන ඉන්න බැරි බව තමයි බුදුහාමුදුරන්ට පෙන්වන්නේ. ආහනපාන හිත දැම්මම පස්සේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට යනවා කියලා කියන්නේ විපරිණාමයක්. නැවත ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට යනවා ආය විපරිණාමයක්. ඊගාටි ආශ්වාසය ඉස්සලා ප්‍රශ්වාසය නෙවෙයි. අපි හිතන්නේ ඒ වාගෙම ඒ දිගටම ඒ ලකුණු සහිතම දෙවෙනි ප්‍රශ්වාසය ඉන්න ඕනේ. එහෙම කවදාවත් එන්නේ අපි අර හිතන නිසා එහෙම පෙන්ුණාට කවදාකවත් ආශාසය දෙවෙනි ආශාසයට සමාන නැහැ. ඒක සරුවචාන්සේ සතිපට්ඨාන පෙන්නන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමීච පජානාසුයි රසං වාස සන්තෝ රසං අස සාමීච පජානා. දීර්ඝ වෙන ආශාසය දැන් මේන් කෙටි වුණා. දීර්ඝ වෙන ප්‍රසාසය මේන් දැන් කෙටි වුණා. මේ අස්පනා පිටට මෙන්න මේකට ප්‍රතික්‍රියා කරන අපේ හිත. අපේ හිත කැමති නෑ දිගට තිබුණ ආශාසක කෙටි වෙනවා දකින්න. දිගට යන ප්‍රසාසක කෙටි වෙන අපිට ඕන කරලා තියෙන ඒක ගලිය කොටපු පිටුසිතුමක් වගේ එහෙමම තියෙයි කියලා. ඒ තරම් නිත්‍ය සංඥාවක් අපිට තියෙනවා. නමුත් යෝගාචරය ආතාප වීර්ය සතිමා සම්පජාඤ්ඤේ තියෙනවනම් ආ උඹ නඩබන් නඩන නැතිලා මම මේ නටන නැතිල බලන බලන්නේ කොහොමද මොන සුණ ආකාර වලට නටනවද මොන මොන සටහන් වලට නටනවද ඇතර සටහන ඉස්සර වෙන ආකාර ඒ අනු වෙනවා. මෙන්න මේ භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තුළ එනේන ආස්වාසයේ මෙන්න මේ සටහන් මම දකිනවා මේ මේ ආකාර දකින්නවා කියලා ආස්වාසයේ සටහන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ නැහැ. ආස්වාසයේ ආකාර ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි විස්තර කරන්න පුළුවන් නම් ඒ මනසේ අද ඉන්න IT ටෙක්නොලොජි එකේ උසස්ම මිනිහ කියලා මම කියනවා. වෙච්ච දේ වෙච්ච හැටියෙන් වාර්තා කරන්නේ මනුස්සයා දනෝක තමයි ইনফෝමේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ. ওই දින පිස්සුව නෙවෙයි. කොම්පියුටර් පිටිපස්සේ ගිහිලා අණුවට කවට්ටන එක නෙවෙයි. මම ආශ්වාසය දකිනකොට මට ආශ්වාසය මෙහෙමයි. ප්‍රශ්වාසය දකිනකොට ප්‍රශ්වාසය මෙහෙමයි කියලා භාවනා නොකරව කෙනෙකුට හිතව දින විදියට කට උත්තරයක් දෙන්න පුළුවන් නම් උන්දට බුද්ධ ශ්‍රාවකෙක් කියලා කියන්න පුළුවන්. කාටවත් බෑ. කවුරක හිතන්නේ නැහැ මේ භාවනාවේ වැදගත්ම දේ ආස්වාසිය ඇතිවෙනකොට හොඳට බලලා ආස්වාසිය මෙහිමයි ප්‍රසවාසිය ඇතිවෙනකොට ප්‍රසවාසිය හොඳට බල ප්‍රසවාසිය මෙහිමයි කියලා කියන්න පුළුවන්කම උච්චර උසස් කළ සලකන්නේ. එනිසා මේ මනුස්සයාට ඉස්සරහක් කියලා දෙන්න බෑ. එයා කතා කරනවා මට කැස්සක් ඇවුනා මට බඩ රිදුනා මට ලෙඩ වුණා අරක වුණා මේවල ලෝකේ දින කුණු කන්දල් සීරම ගැන විස්තර කතා කරනවා මොකද්ද භාවනා කියලා උඟක් වෙලා අහගෙන ඉන්න අහන්න ඕනේ අහන්න නෑ නෑ මම මේ ආනපානේ කරන්නේ ආනපානේ ඒක කතා කරන්න ඕනේ නෑ මට කැස්සක් ඇවුනා මං ඊරට පරිප්පු ගාව ඒකේ ලුණු වැඩි මට නිින්ද කියන්නේ අපි කරන්නේ හදන්නේ මේ දවස් හතක් භාවනා කරනවා ආනාපාන ගැන බලන්න කතා කරන හරියක් කතා කරන්නේ නැතියි බල්ලයි කතා නිසා කොච්චර භාවනා කරත් කොච්චර බණ ඇහුවත් කමඨාන සුද්ධ වුණේ නැත්තම් යන්නේ කොයිද මල්ලේ පොල් තමයි. මේක කමඨාන සුද්ධ වුණා නම් ඔගේ දවස් 7යි වැඩ තියෙන්නේ. දුජන්සේකයි කියන්නේ හරියට කරනවා නම් මේක එච්චර තකවන්න දෙයක් නෑ දවස් 7ේ වැඩක් තියෙන්නේ. නමුත් ඒක තේරුම් ගන්න මොකටද බලන්න ඕන මොනවද කියන්න ඕනේ කොහොමද කමඨාන සුද්ධ කරන්න ඕනේ කියලා කියන එක හතේව හතකින්වත් කරන්න මොකද ඒ තරම්ම අපි මේ නිත්‍ය සංඥාවක ඉඳගෙන කතා කරන්න ඕන දෙයක් පන්නලා වෙන මොනවදෝ දේවල් ගැන කතා කරනවා. ඒ නිසා භාවනා කරන එක හරි වැදගත්. බණහන එක හරි වැදගත්. නමුත් Taman ලබන අත්දැකීම තව කෙනෙකුට කියන්න ගියාම කොච්චරක් ප්‍රශ්න එනවද? බලන්න ඕන එක දන්නේ නැහැ. පිළිවෙලට කියන්න දන්නේ නැහැ. මේ කියමන තමයි ගුරුන් ආංශයට හරි අහනින්න කරන්න වැඩියෙන්ම තොරතුරු සැපේන බව දන්නේ නැහැ. නැත්නම් සබකෝලේනවා. නැත්නම් විවිධාකාර විවිධ ප්‍රශ්න නිසා අපේ sannivedana හරි බාධා දෙනවා. ඒකෙදී මේ පන්දි ස්වාමීන් වහන්සේ ගුරුම සාචි තාම ප්‍රායෝගික ආප්තවදේශයක් කියනවා. පිරිසක් එක්ක මේ වගේ භාවනා කරනකොට පිරිසට මේකටයි බලන්න ඕනේ මේකයි මෙනෙහි කරන්න ඕනේ මේකයි කියන්න ඕනේ කියලා දන්නේ නැත්නම් භාවනා කරන අයගේ දෝෂයක් නෙමෙයි කියලා දුන්න මිනිහාගේ දෝෂය. කියලා දුන්න මිනිහා 50ක් ඒ දෝෂේ වල් කියන්න ඕනේ කියලා. ඒචා භාවනා කරන වෙලාවේදී ඒ කෙනා ළඟ තියාගෙන බෙහෙත් පන්තියක් දීලා ගුරු බෙදා එයාගේ ගුණාගුණ අහහා ඊගා බෙහෙත් පන්තිය දෙනවා ඊට පස්සේ ගුණාගුණ අහන තව බෙහෙත් පන්තියක් ලිනවා වගේ මේ යන ගනුදෙනුව තුගීර කරන්න බෑ. ඒ වගේම ඒ දී Tamanda සිද්ධ වෙනදී මේකයි කියලා ප්‍රකාශ කරන්න බැරි කෙනත් එක්ක ගෝ කම්කම්ප කරන්නේ. මම අවුරුදු 4ක් හිටියා බුරුමේ. අවුරුදු දෙකක්ම බැනුනම. හැමදාම බලනවා මොනවද මේ ඇවිල්ලා වාර්තා කරන්නේ කියලා. ඉතින් මට හරි විශ්වාසයක් තියෙනවා මාත් හොඳ භාවනාකාරයෙක් කියලා. මම යනකොට හිතන්නේ මම ඇඳි හොඳ වැඩ වැඩකාරයෙක් කියලා. අර ස්වාමීන් වහන්සේ මොන්ටිසෝරි පන්තියකටවත් තිබෙන්නේ නැහැ. පස්සේ මම ධනගතවල තියාගෙන හිටියා පැත්තක. වෙන කෙනෙක් කමටහන් සුදුමට අහගෙන හිටපන් මොනවද මේ කියන්නේ කියලා. ඉතින් එන කට්ටිය හිතන්නේ මම ගුරුවරයෙක් වශයෙන් පුරුදු කරන්න ළඟ තියන්නේ කියලා. මම ඒ දන්නේ මේ ටෝකක් කරන්නලා පැත්තක වාඩි කරලා තියන්නේ. උඹට කියන දේ තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අන්තන් තේරෙන්න පටන් ගත්තට පස්සේ කියනවා බලපන් මොන උගත්කම තිබුණාද? මොනතරම් වොමනාව තිබුණත් බලපන් අවශ්‍ය දේ කියන්න කොච්චර කල් යනවද කියලා. ඊට පස්සේ මට කිව්වා බැරිද ඔය අර බලපාර මනුස්සයා මොනවද කියන්නේ කියලා දෙන්න කියලා මම බැලුවා ඒක භයානක වැඩක් කාට හරි මේ කමඨාන් සුද්ධ කරන මේමයි කියන්න ඕන කියලා කියලා දෙන එක කිව්වට කවදාකවත් ඇහෙන්නේ නැහැ. ඒ තාමත් ප්‍රමාරු දෙයක්. ඉතින් ඒකට අපි කොච්චර නියතමානී වෙන්නද කොච්චර දකින්නේ අස්පනා පිට දකින්නේ කියන්න පුළුවන් ගැතිය තියෙනද මෙන්න මේකයි බලන්න ඕනේ මේකයි කියන්න ඕනේ කියන එක දැනගන්නවා කියන එක එක සැරේයි සංසාරයට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තුරු. ඊට පස්සේ ඉවරයි. ඔතික වෙන්නේ අන්තිමට. අපි කියන්න තියෙන වල්පල් කතා කරන දේ නරිය බල්ලයි කතා කතා කරන දේ තමයි කවදා හරි කියන්න පටන් අරගන්නේ මම වාඩි වුණා මම මේ ආශාර ප්‍රසාදිතේ දුවා මට ආශාසු බල මෙනේ කරලා මට මෙහිම වැටුණා ප්‍රසාදේ මෙනේකට මෙහෙම වැටුණා කියලා හරියට නිරවුල්ව ඒ ටික කියන්න පටන් ගත්ත දවසේ ඒ සතුටම ඇති අනිද්දා සිඳගත්ත ගමන් එතනින්ල පහනවා යනවා. කියන දේ හරියට කියුනේ නැත්තම් ඒ අනේ ආගෙන ඉන්න එකක් දෙනවා මොකක් හරි උත්තරයක් එක ගැලපෙන්නේ නැහැ. ඊට පහුවෙන්ද අවුල තමයි හිතේ තියෙන්නේ. ඉතින් මේ කියපු ටිකට සාපේක්ෂව කායේ කායानुපස්සේ විහෙරති කියන එකටයි ආතාපි කියන වචෙන්ටයි ගැලපෙන්න ඕන නිසා මම ටිකක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාව. දැන් ආනාපාන සති භාවනාවේ සක්මන් භාවනාවේ ලොකු වෙනස්කම් තියෙනවා. යෝගාවචරයට හොඳට ඒ දෙකවත් අඩු ගන්න දන්නවනම් Tamanne හිතා ගන්න පුළුවන් මට වැඩි යාදෙන්න සක්මනද නැත්නම් පරියන්ගෙද කියලා අල්ලතෑයි. සක්මන හැම වෙලාවම වීරියට බරයි. පරියන්කය හැම වෙලාවම සමාධියට බරයි. එනිසා සක්මනේදී අපි වීර්යයෙන් ඇවිදින ගමන් මෙනෙහි කරනවා එතකොට වීර්ය දෙගුණයක් ක්‍රියාත්මක වෙනවා. ඇඟ නිකන් තියන්න බෑ. ඇඟ ඇවිදිනවා. ඒකටත් වීර්ය අවශ්‍යයි. තබන තමන පය මෙනෙහි කරන්න ආතව ශක්තිය අවශ්‍යයි. පර්යංකේදී අපි මුත්ත තිබ්බා වගේ පිරමීඩයක් වගේ හරිනේ තියලා හොල්ලන්න නැතුව ඉන්නේ. ඒකට වීර්ය අවශ්‍ය නැහැ. ඕනේ කරන්නේ ආශ්වාසය ආශ්වාසයෙන් මෙනෙහි කරන්නයි ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් මෙනෙහි කරන එක විතරයි. ඒ නිසා පර්යංක භාවනාවේදී යෙදෙන ආතාප ප්‍රදේශය වීර්ය සක්‍රිය වීම අඩුයි. පරියන්ති වෙන්නේ. ඒ නිසා නිදිමත නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉරියව් රිදෙන ගතිය කාට හරි පරියන්කේ තියෙනවා නම් අර පරියන්කේ ගියාට පස්සේ ඒකට උත්තර නැහැ. නමුත් පරියන්කට යන්න ඉස්සලා සක්මන් කරලා ගියොත් අර නිදිමත ටිකක් අඩු වෙන ගතිය තියෙනවා. අවිතර පස්සේ අර හන්දිපත්‍රුදා අඩු ගතියක් තියෙනවා පරියන්කට yaadන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි පරයන්ක භාවනාදී අපි නාසිකාග්‍රේ හිත තියාගෙන මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවායි කියලා බොහෝ විට හැම වෙලාවෙදී නන් නෙවෙයි සත්‍ය පවත්තන්න එක තැනක. තව සක්මනේදී වමේ සත්‍ය පවත්තන ඊගා චිත්තක්ෂණේ දක්න සත්‍ය පවත්තන ඊගා චිත්තක්ෂණේ වමේ සත්‍ය පවත්තන. එතකොට සත්‍ය පවත්තන තැන බොහෝම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. නමුත් එතනදී යෝගාවචරය තීරුම් ගැනීම ස්ථානේ වෙනස් වුණාට සති ධාරාව අඛණ්ඩව ගෙනියන්න පුළුවන්. පයේ තන ගැටෙන තන වෙනස් වුණාට සති ධාරාව පවත්න්න පුළුවන් නම් ඒ සතිය සක්මණේ සතිය සෙල්ලක්කාරයි. පරියන්කේ එක තැනක ඉඳගෙන බලන්න. ඒ නිසා යෝගාවචරයා සක්මණ කෙරුවොත් සක්මණේ ඇල්ලුවොත් එයාට එදිනදා වැඩවලදී සතිය පැවැත්වීම එච්චරම අමාරුයි. අතේ පය හැමතැනින්ම එන දේවල් අල්ලා අල්ලා කොතනකින් හරි සතිය ගැට ගහගෙන ජාම බේර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා සක්මණේක හුඟක් වැදගත්. මේ ලෙඩ රෝග තියෙන කෙනාට, නිදිමත වැඩි කෙනාට, කොන්දිපත් උදා වැඩි කෙනාට, ඒ වගේම අරමුණු වෙනස් වෙන වෙලාවට වෙනස් වෙන දේවල් හරහා සතිය පැවැත්වීම අභ්‍යාසයක් ඕන කෙනාට ඒක හරියට පරයන්කේ කියලා කියන්නේ පරිශනාගාරයක් ඇතුලේ කරන පරීක්ෂණයක් නම් සක්මන කියලා කියන්නේ පරිශනාගාරයෙන් පිට ශේස්ත්‍රය කරන පරිශ්‍රණයක්. අරකෙදී තත් ඔක්කොම ආරසා කරලා තියෙන. පරයන්කෙදී සක්මණේදී නෑ කුතුල සද්ද ඇහෙනවා, රූප පේනවා, ඇවිදිනවා. ඒ අතරමැද සතිය පවත්නවා. ඒ වගේම තමයි සක්මන අල්ලගෙන ගියයි කියලා හේතුවත් කෙලවරට ගිහිල්ලා හැරෙනකොට ඒකාන්තෙම හිත කැඩෙනවා. හැල්ම ගිනියන හිත හැරෙනකොට කැඩෙනවා. ඉතින් උඟ දෙනෙක් ඒක තමන්ගේ දුර්ලභමක් විතරව නෑ ඒක අභ්‍යාසයක්. අර ඉරියාපත සංදි කියලා දෙන්නයි හන්දිය තියෙන්නේ. පැත්තට කියලා අපව හැරනකොට එයන් දන්නවා දැන් මම යනකොට හන්දියට ගිගමන් සත්තු පෙන්න බලන්න තියෙන ආසාව, රූප අහන්න තියෙන ආසාව, ශරීරයේ විසිරී යන තියෙන අවස්ථාව වැඩි. මොකද යෝගාචරයේ හොඳට දැනගෙන මම මෙතෙන්ට අනකන්ද ගෙනියන සතිය කඩා ගන්න නැතුව මම ආපහු ගේනවා. ඒ නිසා මම ඉතින් ගෝ සංවර වෙන්න ඕනේ කියලා ගත්තොත් එයා හරියට කෙලින් වීදියේක වාහනයක් අරගෙන යන කෙනා වීදියෙන් හරස් පැත්තකට දාන්න හදනකොට සැලකිලිමත් වෙන්න බෑ. දැන් කෙලින් පාරේ යනවා නෙවෙයිනේ. හන්දියක් හරවන්න හදනකොට අපි සිග්නල් දාන්න ඕනේ ඉස්සරහින් පස්සෙන් වාහන බලන්න ඕනේ. ආන්නේ වගේ තමයි හන්දියේදී අපි සත්‍ය දෙගුණ තෙගුණ වෙනවා. සක්මන් කරන වෙලාවට. එන්නේ දෙගුණ තෙගුණ වෙන වෙලාවේදී යෝගාවචරයා Taman මෙතෙක් උපයා ගන්නාලද සතිය වට ගන්න නැතුව හරා ගන්න නැතුව කොහොමද හැරෙන්නේ? ඒක කරන්න තියෙන්නේ පුළුවන් තරම් මේ ක්‍රියාව පුංචි පුංචි අණු කුඩා ක්‍රියා රාශියක් වඩපත් කරගන්න කියන. කෙලවරට ගිහලා හිතගෙන අවිජිවිංග එකන හිතගෙන හෙල්ලුම් පෙරණු වැඩි නම් බය වැඩි නම් සැක වැඩි නම් හිතගෙන ඉඳලා දැන් අවිජිවිංග හිටපම දැන් හිතගෙන සතිය පාත් කරනවා. එතකොට හිතගෙන එතනම ඉඳගෙන පය දිහා බලාගෙන වම දකුණු වශයෙන් හිමීට හැරලා ආයෙ හිත ගන්න. ආයෙතකන සත්‍ය පාදන හිතගෙන ඉඳලා ආයෙ විඳින්න පටන් ගන්නවා. ආනි අතරමැද විනාශ වෙන වෙනස්කම් හරහා සති කැඩෙයි. ඒකට කමක් නෑ ආපව සතිය පිළිටවන්න යනවනම් එයාට තීරි පොඩ්ඩක් හැල ඇපුණාට සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් වෙලාවක් එනවා. රූප ඇවිල්ලා හැට වදිනවා. ශබ්ද ඇවිල්ලා කනට වදිනවා. ඔක්කොම තියදී හිතවිලි වගේක් හොල්මන් කරන වටේට. අහල බහල වෙන වෙන වැඩක් තියෙනවා කට්ටිය සක්මන් කරනවා අන්නේ ඔක්කොම අල්ලපන ලස්සේ දියටින් ගින්දර ගෙනියන්න ආසේ සති ධාරාව කඩා ගන්න නැතුව පවත්න්න ගන්න උත්සාහය ගෙදර ගෙනියන්න පුළුවන් නම් බාහන මධ්‍යස්ථානයකට තමයි නැවත ඉන්න සේනාසනෙට හෝ ගෙදෙට්ට ගෙනියන්න පුළුවන් නම් ඕනම කෙනෙක් තීරුම් ගනිවි අපිට ඉඳගෙනම භාවනා කරන්න බැරි වුණාට මේ සක්මනේ අල්ලගන්න භාවනා විවිධ ක්‍රම යටදී අපිට පාවිච්චි කරනවා ඒක මේ වීර්ය වැඩිවීමට ඒක රත් කරලා දෙන්න, ලෙඩ නැතිකරන්න, මලකඩ කඩන්න, හිරි අරින්න හරි වටින භාවනාවක්. ඒ වගේම තමයි සක්මන් භාවනාව කරනවා නම් තමන් එක ඍතු ගුණයක ඉඳලා තව ඍතු ගුණයකට මාරු වෙනකොට එක භූ විෂමතා දේශයක ඉඳලා තව දේශයකට යනකොට ඉතාමත් වැදගත් දෙයක් තමයි සක්මන. ඒ ඍතුකින්ද තව ඍතුවට ගියම ඉඳ ගන්න ගියොත් හරි අමාරුයි. ඇඟ හැඩගැහෙන කල් ගන්න සක්මන් බොහොම ඉක්මනට හැඩගැහෙනවා. ඒක අපි ඉඳලා ඉන්න එකපාරට බරපතල ලෙඩකට වැටෙනවා නම් ඒ ලෙඩ වුණාට පස්සේ පරියන්කේ කරන්න අමාරුයි. නමුත් මේ ලෙඩ වෙනකොට හෝ ලෙඩ සුව වෙනකොට මේ සක්මනේ සෑහෙන අත්දැවුවක් තියෙනවා අත්තරක් වෙනවා. ඒ වගේම තමයි දන්නවනම් මේ අපිට වගේ වයසට ගෙන තාම කුඩා දරුවෙකුට භාවනා කියලා දෙන්න යනවනම් පරයන්ක පුරුදු කරන්න යන්න බෑ ඉන්න බෑ උන්ට කඩිකාය තියෙන්නේ. උන්ට සක්මන පුළුවන්. කිව්වොත් එහෙම හැමදාම සක්මන් කරලා දූ දූ හරි කමන්න සක්මන් කරයි. හොඳට වයසට ගියාට පරයන්ක කරන්න අමාරුයි. සක්මන් කරද්දී ඒකට හැදිලා එන ගතියක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සදාහන් කරලා තියෙනවා චංකමාදී චංකම භාවනාවේදී අධධානකම හොති පධානකම දීර්ඝ ගමනක් යන කෙනාට අධධාන ගමන කියලා කියන දීර්ඝ ගමනක් ඒක ඉවසනවා කියන එක. දැන් වගේ ප්ලේන් එක යන කතා නෙවෙයි. දවසකට හැතැම්ම 10 15 ගානේ හැතැම්ම 30ක් 40ක් 100ක් කමාරක් ඇවිදිනවා කියන සර්වඥයන්සේ හැතැම්ම එක දිගට මාස 8 ඇවිදලා තියෙනවා. ඒ ජීවිතවලදී ලෙඩ වුණොත් මාර්ගෝපකරණ අඩු වුණොත් ගමන අසාර්ථකයි. අවසන් කරලා එන්න නම් ඉවසීමේ ශක්තිය. අන්‍යෝිත නිවන කියන අන්තිම දීර්ඝ ගමනට අවශ්‍ය මේ දැරීමේ ශක්තිය දෙන්නේ සක්මන. අධධානකම හෝති ප්‍රධානකම. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. Taman කෑදී පිටි බොනදී හොඳට දිරවන. එච ආහාර ගත්ත ගමන් පරියන්කට යන්න තරකයි. සක්ම කරන්න ඕනේ. ඒ වගේම ආ කායික මානසික සුවය ලබා දෙනවා. සක්මන් කරන කෙනාට කොලෙස්ටරෝල් තියෙනවා නම් බයි. දීවැඩියාව තියෙනවා නම් බයි. heart attack තියෙනවා නම් සක්මණෙන් බයි. ඒ නිසා මේ අපාතංකෝති අපාබාධෝ අපාතංක කියන්නේ මානසික ආතති අඩු කරනවා. අපාබාධ කියලා කියන්නේ කායික ආබාධ අඩු කරනවා. ඒ වගේම දරුවචා ඉතාම ලස්සන මතක් කරනවා චක්කමාදිගතෝ සමාධි චිරට්ටිචකෝ හෝති. මේ පරියන්කේදී ගත්ත සමාධිය අද්ද කාරණකොටම කඩලා යනවා. වතුර දහ කරලා කලේ වින්දා. ඒ නිසා සක්මණේ සමාධිය ගත්තොත් හැරෙන කොට සමාධිය ටිකක් නතර කරගන්න. සක්මණේ ඇති කරලා සමාධිය ඇවිල්ලා වාඩි වුණාම වාඩි වෙනකොට සමාධිය ටිකක් ගන්න පුළුවන්. ඒක yaadena ගතියක් තියෙනවා. එතකොට මේ සක්මණේ සමාධිය සෙල්ලක්කාර සමාධියක්. සෙල්ලක්කාර සතියක්. පරියන්කේ සමාධිය ඕ සම්ප්‍රදාන කුල සමාධියක් සම්ප්‍රදාන කුල සත්‍යයක්. හැබැයි මේ දෙන්න අතිලත ගන්න ඕන. මොකක්ද අතිලත ගන්නවා කියන්නේ පරියන්කෙන් තමයි නැගිටින වෙලාවදී අදිෂ්ඨාන කරන්න ඕනේ. මම මේ ඉඳගෙන ඉඳලා යම් ප්‍රමාණයක එකලසක් ශාන්ත භාවයක් පස්සද්ධියක් ලැබුවා නම් මේක කඩා ගන්න නැතුව මට නැගිටින්න බැරිද? නැගිටලා එහෙම මුත්‍රා කරනවා මුත්‍රා කළා වතුර ටිකක් බිලා පරියන් සක්මනට ගිහිල්ලා ඒ ගත්ත සමාධිය ගත්ත සතිය හේම සක්මන්ට අරගෙන යන්න පුළුවන් නම් කකුල් දෙකේ පිටි කරගත්ත බබේ ඇඳට ගිහිල්ලා තියෙනකොට අම්මා කෙනෙක් බබා ඇරව ගන්න නැතුව අතට අරගෙන ගිහිල්ලා හේම ඇඳිය පුන්නන්නේ. දන්නේ කෙනෙක් ගත්තනම් බබා ගන්නකොටම අඬන්න ගන්නවා. අම්මා දන්නවා නිින්ද ගිය බබා වැලමඳුළු වගේ බබයන් කියලා ඇඳේ දිනවා බබයි එහෙම දුයනවා මම කියන්නේ බුදි කරවන්න කතාවක් නෙවෙයි මම කියන්නේ මේ සක්මාදියේ ගත්ත සතිය පරියන්කේ ගත්ත සතිය එහෙම පොඩි හැල හැප්පිල්ලක් වෙනකොට සක්මන්ට ගෙනියන්න පුළුවන් ඒකල සක්මනේදී අර වගේ වීර්යවන්ත සතියක් ඇති කරන ඒකේ හේමම ගෙනල්ලා පරියන්කට යන්න පුළුවන් නම් අපි එක දිගටම මේ සක්මන පරියන්ක සක්මන පරියන්ක දිගට කරගෙන ගියොත් අපිට සාහතිකයක් ගන්න පුළුවන් අපිට මෙච්චර වෙලාවක් ඉදර කෙලෙසෙන්නේ නැතුව ඉනේ නීරියව වම දක්න වාසයෙන් ආශ්‍රව ප්‍රසවාස වාසයෙන් පරියන්ක සක්මන කරගෙන යන ගියාම අපිට වார்த்தාවක් දෙන්න පුළුවන් මෙන්න මේ කාලේ මගේ හිත තියුනේ මේ මේ මේ අරමුණ වල. ඒතර කෙලෙස් ප්‍රමාණය අඩු වෙලා නික්ලේශී රූප පිළිබඳව මේ භක්මනේදී කොහොමද ආපෝ තේජෝ වායෝ පටවි කරකැන්නේ. පර්යංකයේදී බොහෝ විට වායෝ ධාතු මුල් කරගෙන යන්නේ. සක්මනේදී නෑ. භක්මනේදී විවිධ ක්‍රියා කරනකොට බර ගති, හැල්ලු ගති, රස්නිය ගති, සීතල ගති, කම්පන ගති, චංචල ගති, වැగిරෙන ගති, පිඩු කරන ගති බොහෝ දේවල් පේනවා. අනේ සියල්ලට ආරාධනා පූර්වක භාවනා කරන යන පටන් අරගත්තොත් මේ ශරීරය කියලා කියන්නේ පුදු අපූර්ව යන්ත්‍රයක්. අපූර්ව යන්ත්‍රයක්. සතිය කියලා කියන්නේ ඒකටම ගැලපෙන එකක්. එක පයක් උස්සලා අනෙක් පයට බර මාරු කරනකොට වම විලුඹට ගත්ත වමේ බර හිමීට කකුල උස්සලා ඇඟිලි වලට ගෙනියලා ඇඟිලි වලින් දකුණු විලුඹට මාරු කරනකොට මෙතන තියෙන මේ සමතුලිත භාවය ඒක අපූර්ව සමතුලිත භාවයක්. පරිණාමයේ කකුල් හතරෙන් ගිය සතා කකුල් දෙකට ඔලුව උස්සපු වෙලාවේ විශාල වෙනසක් වුණා පරිණාමය. මිනිස්සයයි කියලා කියන්නේ මනස උසස් මිනිහා. එයා අත් දෙක උඩට ගත්තා. කකුල් දෙකෙන් ඇවිදින්න පුරුදු වුණා. ඒ කියන්නේ ත්‍රී වීලරයක් පදපු එකනත් බයි රෝද දෙකේ බයිසිකල් එකේ යන්න පුරුදු වෙනවා. ඇත්තටම හොඳට සක්මන කෙරුවොත් ඒකේ තනි රෝදේ බයිසිකලයක් පැදිලක් වෙන්නේ. එක කකුලකින් බර අරන අනික කකුලට දෙනවා අනික කකුලේ බර අරන අනික කකුලට යනවා. ඒක නිසා හරියට කරත්ත රෝදෙක ගරාජයෙන් ගරාජයට බරපහු කරන කරත්ත රෝදෙ පෙරලෙන්න වගේ නිසා සංවචනචේ සතියට ලස්සන උපමාවක් කරන් දෙනවා. සක්මනහරහ ඒකාරෝ කරත් ගරාදි කොච්චර තිබුණත් අර කොච්චර තිබුණත් එක වෙලාවට බරගන්නේ එක ආරයයි. අනිත්‍යව කරලා තියෙන එක එකලස් කළ දෙයක විතර ඒකට අපිට තියෙනවා අපි කකුල් දෙකකින් අවුද්දට බර එකකින් එකට මාරු කරාට අපි මුඛක් වෙලාට එක කකුලක තමයි බර ගෙනියන්නේ ඒක අරකට දෙනවා මේක මේකට දෙනවා එහෙම මාරු කරගෙන යන්නේ නමුත් මේ සතියෙන් තොරව ඇවිදිනකොට මම කවදාකවත් දකින්නේ මේ බෞද්ධ පහයි වෙන්න තිබ්බා මේ මේ පල්ලෙහා වංශලේ දහම් පාසල් ළමයින් අපි වැඩමුළුවා ඒක ඒක පැයක් බණ කියලා ළමයිට පැයක් සක්මන් කරන්න ඕන පැයක් මේ වාඩි වෙන්න දීලා ප්‍රශ්න අහලා එක එක කතා කරන්න. ඇත්තනේ පොඩි කොල්ලෝ කෙල්ලනේ මම ඉතින් අවසල ගත්තා. අවසල ගත්තොත් හරි සී දේවි කෙල්ලෙක් කතා කරලා කිව්වා බලපෑම් නිසා අනේ ස්වාමීන් වහන්සේ වැලි පොළවල් හැතැම්ම ගණන් ඇවිදින්න ඇති මේ වැලි මළුවේ ඇවිදිනකොට වැලි ඇටෙන් වැලි ඇටේට බර මාරු වෙන හැටි දකින්නකොට පුදුමාකාර එකතු එකතාවයක් හිතාවයි වැලි ඇටෙන් ඇටේ ඇටෙන් ඇටේට බර මාරු වෙනවා. ඒක හරියට කකුලේ විලුඹේ ඉඳලා ඉස්සරහට බර මාරුට ළමයා හොඳට ඒක බලලා. ඊට පස්සේ ඊගාව කකුලට ගත්තට පස්සේ විලුඹේ ඉඳලා ඉස්සරහට බර මාරු වෙනහැටි මම කව මේ මුළු වැඩමුළුවේම මේ පොඩි දරුවගේ මේ වචන දෙක තමයි වටිනාම අස්පනා අපිට දැකපු දෙන්නේ. අපි මෙතෙක් කල් ඇවිදලා තිනවා දුර පැනුම් පැනලා තිනවා රීටි පැනුම් පැනලා තිනවා හොප් ස්ටෙප් පැන් ජම්ප් කරලා තිනවා කෙටි දුර ධාවන කරලා තිනවා දුර දිග ධාවන කරලා තිනවා එක් එක්ක මේ කොහොමද මේ බලිය සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක බුදුහාමුදුර වගේ දැකලා නැහැ දැක්කනම් මේ කකුල් දෙක ඉබ්බ ඉබ්බ වැඳ වැඳ ඉඳී දවසකට මෙයා කරලා දෙන වැඩපිළිවෙල ඔය සතෙක් එළවනකොට කොටියෙක් එම එළවනකොට ආව දූල දූල දූල පඳුරට ගිහිල්ලා වඳිනවලු කකුල් දෙකට ලෙව කනවා කියලා යන්දන් ඔබ ඉඳා බේරුණා අපේ භාවනා ජීවිතේ බේරුම තියෙන්නේ ධක්මනේ තමයි. අතුංග ලුංගා කැමැති මේ ඉඳගෙන පරියන්ක කරන්න නමුත් ඒක මහා ඇඹුලයි. ධක්මන් භාවනා වෘතුනට පස්සේ මේ මුළු භාවනා ජීවිතේ හරි මිහිරි. හරි සෙල්ලක්කාර වැඩක්. කාට හරි කතා කරලා කියදයි වරින් මචං ගමනක් යන්න පොඩ්ඩයි විදවිදින් මෙච්චරයි නේද මොකක්ද කියන්නේ බරපතල වචන පාවිච්චි කරන්න එපා ධක්මනේ නිකන් එහාට අක්කලම් කරන මෙච්චරයි කරන ගමන් බලනවා කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිම බොහොම කෙලස් තවන වැර ඇතිව පුංචි පුංචි අනුකුඩා ඉරියාපත සංඥා පිළිබඳව අදහජීවිතව සතිය පවත්වන කොට මොනම ලෝභයක් අත්දෙන්නේ මොනම නුරුස්නා ගතියක්වත් එන්නේ නැහැ. එතන වෙනවා පියවරෙන් පියවරට නිවනට යන්නේ කියලා. ඒක නිසා ඒ සක්මනේ හිම සම්බන්ධ කරගෙන තාපය සතිය නැත්නම් වීර්ය කුළු ගන්නකන ඉල්ල වාඩි වෙලා බලන්න පැහැදිලි වෙනසක් තියෙනවා. එතකොට තමන්ගේම කය කවදාකවත් දැකමු නැති විදිහට සතිපට්ඨානට ගොදුරක් වෙනවා අරමුණක් වෙනවා. මෙහෙම නැත්නම් සතිපට්ඨාන නැතිවට හැම වෙලාවෙම මේ කයින් ඒකාන්තෙම අකුසල සිද්ධ මොන්නම සාධකයක්වත් නැහැ මේ කයින් මේ සතියෙන් තොරව ගත කරන වෙලාවක කෙලෙසයක් නැතුව තියෙයි කියලා. බය වෙන්න එපා මේ දෙකල් හිටියෝ කක්ක කොටේ තමයි. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ උපක්‍රම නිසා අපිට වරින් වර කක්ක කොටෙන් කොට වෙන්න බෑ ගොඩක් ආයෙ වැටෙන්නේ කක්ක කොටට තමයි. නමුත් වැඩි වෙනකොට වැඩි වෙනකොට තේරෙනවනේ මේ කක්කාව නැති වෙලාවේ තියෙන සනීපේ කවුරුත් ඇවිල්ලා ආය අපිට ඩිග්‍රී දෙන්න ඕන කමක් නැහැ උපාධි දෙන්න ඕන කමක් නැහැ Tamanda තේරෙනවා ඕන්නම් ආයෙ කක්ක උඩට වැටෙන්න පුළුවන් ඒක බුදුහාමර කියන්නේ සතර සතිපට්ඨානේ ගෝචර භූමිය පිං සතර සතිපට්ඨාන ගෝචර භූමියෙන් එහාට ගිය ගමන් ඊට පස්සේ සීමාවක් නැහැ ඉතින් ඒ නිසා ලෝක සත්‍ය අධ්‍යා බලන්න මනුෂ්‍ය දිහා බලන්න බෞද්ධ දිහා බලන්න Taman දිහා බලලා අපි ලෝක සත්‍යයන් අතර මිනිස්සු වෙලා තියෙනවා මිනිස්සුන් අතර බෞද්ධ වෙලා තියෙනවා බෞද්ධයන් අතර භාවනා කරන <clears throat> පිරිස බොහොම ටිකයි ඒකමත් මේක දැනගෙන එක චිත්තක්ෂණයක්වත් කයි කයම බන්නසලෝ භාවනා කරගෙන යන්න පුළුවන් නම් එවැනි පිරිසුදු කරගන්න චිත්තක්ෂණයක වටිනාකම මෙත් එකයි කියලා ගන්න. මේ ගොඩක් ඉල්ලන්න එපා. දුසිංගණන් ඉල්ලන්න එපා. ක්‍රොස් ගණන් ඉල්ලන්න එපා. එක සැරකට එක චිත්තක්ෂණේ ගානේ බේරලා බේරලා එක ලං කරගෙන ලං කරගෙන සමීප කරගෙන සමීප කරගෙන නැවත නැවත එන විදිහට කරන්න පුළුවන් නම් ඒක තමන් වෙනුවෙන් තමන කරන්න තියෙන උසස්ම සැලකිල්ල තමයි. ලොකෝම අර්ථ සිද්ධිය තමයි. ලොකෝම අර්ථ කුසලයේ තමයි. ඒක නිසා මේකෙදී සර්වඥයන් සඳහන් කරනවා අයං වූ අම්හාකං අනුශාසනි මේ තොපට මගේ කියන අනුශාසනාවයි. ඒ නිසා අපි උත්සාහ කරමු මේ සර්වඥාන්සේ අනුශාසනාව හැටියට පුළුවන් තරම් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයකට ක්ෂණ සම්පත්තිය උපයගෙන ඒ උපයන ක්ෂණ සම්පත්තිය ළඟ ළඟ එතන එතන වහවහ උපයා ගැනීමට අප අපේස්කේ සියලුම ක්‍රමසහවිදි යොදවලා ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් සියලු දෙනාටම උදව් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ දෙවෙනි ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා